අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ටිකල මේ නිස්සන්න වනේ බ්‍රහස්පතින්දා උදේ ධර්ම දේශන අවස්ථාවකටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ථගමෝ තීති අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අග්ගිවච්ඡගොත්ත සූත්‍රය මුල් කරගෙන කරගෙන යන ලබන මේ ධර්මදේශනා මාලාවේ අපි ගිය පාර වතාවේ සර්වචන් වහන්සේ විසින් අග්ගිවච්ඡගොත්ත බ්‍රාහ්මණයට ඉදිරිපත් කරන ලද නැත්නම් සර්වචන් වහන්සේගේ උවමනාවෙන් ඉදිරිපත් කරන ලද වාක්‍ය ඛණ්ඩයක් නැත්නම් මේ වාක්‍ය ඛණ්ඩේ අපි ගිය පාර ඉදිරිපත් කරගත්තා. ඉතින් ඒකෙදී ධර්මදේශන સમાප්තියේදී මට හිතුණා ඒ අදහස නැත්තම් මේ වාක්‍ය ඛණ්ඩේ දැනෙන දේ තවත් ටිකක් අපි විස්තර කරගන්න එක හොඳයි. මේ අග්ගවච්ඡ ගොත්තේ සූත්‍රයේ අපි කතා කරගෙන ආපු ඒ කතා ශරීරේට මේක ආඩම්බරයකුත් වෙනවා ඒ කතා ශරීරේ මතින් මේක තේරුම් ගන්නටත් පහසු වෙනවා නැත්නම් මේ මෙතෙක් කරගෙන ආපු ටික අද දේශනාවට නිදානයක් වෙනවා. පසුබිමක් වෙනවා. ඒ අනුව ਸਰවචන් වහන්සේ ඒ උත්තර දෙන්නේ නැති උත්තර දීපු නැති ප්‍රශ්න තොගයක් සම්බන්ධ කරගෙන අග්ගිවච්ඡගොත්ත බ්‍රාහ්මණයා විසින් ආරම්භ කරන ලද මේ සාකච්ඡාවේ අවසානයේ බ්‍රාහ්මණයා සඳහන් කරනවා මේ අහපු ප්‍රශ්න ඔක්කොටම නැත නැත නැත නැත කියලා පිළිතුරු 10ක් දුන්නා. ඒ නිසා ਸਰවඥාන්සේ නාස්තිකම නෙවෙයිනේ. මොකක් හරි කියන දෙයක් ඇතිනේ මොනවද ਸਰවඥාන්සේ විසින් මම අහපු දේ නෙවෙයි නම් කමක් නැහැ. ඔබ වහන්සේගේ මූල ධර්මය මොකද්ද? ඔබ වහන්සේගේ ශාසනය මොකද්ද? ඔබ වහන්සේගේ පණිවිඩය මොකද්ද? ඔබ වහන්සේ කියන දේ මොකද්ද කියලා. එතකොට සරුවචන සඳහන් කරලා තියෙනවා ඒ පංච උපාදානස්කන්ධයම ඒ එක එකක් අරගෙන ඒ මේ මේ රූපස්කන්ධය මේ රූපේ හටගන්මය මේ රූපයේ අභාවයට යෑම අත්ථගමය මේ වේදනාවේ මේ වේදනාව හටගන්න මේ වේදනාවේ අත්ථගමය මේ සංඥාවේ මේ සංස්කාරයේ මේ විඥානයේ වශයෙන් මේ පංචමහා පංචස්කන්ධය මේ පංචස්කන්ධේ මේ මේ දේවල් කියලා මේ ಉದ್ದೇಶ නිදේශ වශයෙන් මේ කොට දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේක එකෙක් නෑ මෙතන අඩු ගන්න විචල්්‍ය සාධක පහක සම්මුතියක් සමவாயක් තියෙන කියලා දැනගන්න. ඒකවත් ලොකු සාන්තියක්. ඊට පස්සේ මේ එක එක කොටසක් එක එක කකුලක් එක එක අඬුවක් එක එක අංශයක් අරගෙන බැලුවොත් ඒව එතන එතන පහළ වෙනවා. ඒ පහළ වීම දකින්න ඉස්ලාමයේ එකක් නෙවෙයි විචල්්‍ය සාධක සමූහයක් කියන එක, සම වායක් කියන එක, සම උපකාරයක් කියන එක තේරුම් කරගන්න ඕනේ. තේරුම් ගත්තට පස්සේ පේනවා ඒ පහත් එකිනෙකාට වග වෙන්නේ නැතුව ස්වාධීනව හට ගන්නවා. ඊට පස්සේ ස්වාධීනව නැතිලා යනවා. අන්න එහෙම ඇතිවීමින් නැතිවීම ගැන සංතතියක් මිස මේකේ මේ එකෙක් එකක් ඇත්තෙක් තනත්තෙක් අර ඇත්ත මේ ඇත්ත වශයෙන් අපි නම් කරාට මෙතන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය හුදු භෞතික ක්‍රියාවලියක්. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ එහෙව් ක්‍රියාවලියක මේ මෞංකාර දෙවියන් වහන්සේ හෝ එහෙම නැත්නම් පරමාත්මයක් හෝ නැත්නම් ජීවාත්මයක් තියෙනවා කියලා හිතනවා නම් ඒ පටලවිල්ලෙන් පස්සේ හැම දෙයකෙම ওই කියන විදිහට මේ සමූහයේ එකක් වශයෙන් ගැනීම දුක පිණිස හිටිනවා. මේ සමූහය වින් කරලා බැලුවත් පතුරු ගහලා බැලුවත් විසුරු කර බැලුවත් දුක තියෙන හැබැයි ඒක මගේ නෙමෙයි දුක තියෙනවා ඒක මගේ නෙමෙයි මොකද ඒක මේ සමவாயක් ඉතින් මේ සමவாயය මම කියාගත්ත කෙනාට දුකට මම කියන්න වෙනවා දුක මගේ කියා ගන්න වෙනවා දුකේ මගේ ආත්මේ කර ගන්න වෙනවා ඉතින් මම නම් මේ දුකක් මම ඇති කරගනීද කියන ප්‍රශ්නයට විකෘති උත්තරයක් තමයි ඒක ਸਰබලදරි දෙවියන් වහන්සේ මවන ලද්දක් කියලා ඒ પરමාත්මයට දාලා પરමාත්මේ කොටසක් තමයි මට තියෙන ජීවාත්මය කියලා මේක අරගෙන ඊට පස්සේ ජීවාත්මේ પરමාත්මේ විසින්මවන ලද්දක් ඒ නිසා ඒ දුකක් තියෙනවා තමයි හැබැයි ඒක මට අයිති නෑ ඒක අයිති પરමාත්මයට කියලා ඉතින් සර්වචන් වහන්සේ ඒ බුද්ධත්ව ජාතකයේ කියනවා මෙහෙම යකෙක් ඉන්නවනම් වැහුම්කාරයෙක් ඉන්නවනේ ඒක මවලා තියෙන දුකක් නම් උට නිර්මාපකයා කියන නම නම් වටින්නේ විනාශක කියන නම දාන්න ඕනේ කියලා. මහා විනාශකේ කියලා මහා චෝරෝ. පිටුමාකාරයකේ. මවලා තියෙන හරියක් දුක මවලා තියෙන. ඉතින් අපි ඒකෙන් කොටසක් මම කියාගෙන මම ජීවාත්මය කියන පරමාත්මයට වැඳ වැඳ ඉන්නවයි කියලා කියන්නේ දුකට වඳිනවා කියන එක තමයි. සර්වඥානික පතුරු ගහලා පෙන්නනවා මේ මමයා කියලා ගත්තත් ඒකම තමයි පරමාත්මෙත් තියෙන්නේ. මම අරගෙන බලන්න පහකට කඩන්න පහට කඩලා ඒ එක එක කොටාශයක් සාමාන්‍ය ඉතින් ප්‍රසිද්ධයිනේ මේ පාදානස්කන්ධ පහ කිව්වහම මේ රූප වේදනා සංඥා සංකාර කියලා එක විස්තරයක් තමයි ඒ එක එකක් ස්වාධීනව හට ගන්නවා නෑ එක එකක් ස්වාධීනව හිට ගන්නවා ස්වාධීනව හට ගන්නවා ස්වාධීනව නැති වෙනවා ඉතින් මේක දන්නවනම් අමාරු පරිශ්‍රණයක් මෙතන තියෙනවා ඒ කියන්නේ පණ තියේදී කපලා බලනවා අපි පණ නැති උනාට පස්සේ කපලා බලන එක නම් විදුහුරුයි. පණ තියලා කපලා බැලිලා. ඉතින් ඒක නිසා මේක සජීවී ජීව පරීක්ෂණයක් මේ කියන්නේ. ඉතින් ඒක කරන එකට අපි Brahmachari එහෙම නැත්නම් තපස තපස පැවිද්දා යෝගාවචරයි කියලා කියන. යෝගාවචර කියන්නේ පණ තියදී මේ කපලා බලන්න. ඉතින් හරි මහා සීනති කරලා කපලා කපන බලන ඔපරේෂන් එකක් වගේ ඉතින් බොහොම හොඳයි නරකයි දෙකම තියෙනවා. අන්නේ හොයලා බැලීමේදී අපි පහුගිය ටිකේ ඉති රූපං කියන එක අපි සාකච්ඡා කරා. ඉති වේදනා කියන එක සාකච්ඡා කරා. ඉති සංඥා කියන එක සාකච්ඡා කරා. ඉති සංස්කාර කියන එක සාකච්ඡා කරා. ඊවත අපි ඉති විඥාන කියන එක සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරනකොට විඥානය කියලා කියන්නේ මේ මේ ගොජ දාන මේ ගොජේ නැත්නම් මේ සම්තතියෙන් මෙන්න මේ ටික මම කියලා කොටසක් වෙන් කර ගන්න හදනවා. අනිත් එක මම නෙවෙයි කියලා වෙන් කරනවා. අන්න මම සහ මම නොවේයි කියන වෙන් කර ගැනීමේ නැත්තම් සක්කාය සහ සක්කාය නොවන කියන දෙක වෙන් කරගත්ත තැන තමයි අර වෙන් කරගත්ත කොටසේ දුක විතරයි අපි විඳින්නේ. ඒ නිසා යමක් මම කියලා කොටු කරගෙන වෙන් කරන වැට කොටු මායින් බැඳගත්තද ඒ බැඳගත්ත ඇතුලේ තියෙනවට බව කියන්න ඕනේ. බාහිරත් ඒකමයි වෙන්නේ. නමුත් අපි වග වෙන්නේ නැහැ. මොකද ඒක අපේ නෙවෙයිනේ ඒක අල්ලපු gedara. ඒක වෙන රටක. නැත්නම් වෙන ග්‍රහ ලෝකයක නැත්නම් වෙන විශ්වයක අපිට ප්‍රශ්න යමක් අපි දන්නවද? දන්න තියෙන යමක් අපි මමයි කියා ගන්නවද? නැත්නම් මගේ කියා ගන්නවද? නැත්නම් මගේ ආත්මය කියා ගන්නවද? අන්න ඒක සම්බන්ධයේ කියා ගැනීමේ ආශාවට කාමරාගය කියලා කියනවා. ඒකෙන් එන දුකට බිමතෝ ජායති සෝකෝ කියලා කියනවා. ඊට පස්සේ අපේ කියලා කොටසක් තියෙනවා අපේ. මම කියලා ගත්තට පස්සේ එයාට මේ තනිකර ගාන් කක්ක කරලා මදි කක්ක කරලා ගාහන්න කට්ටියක් ඉන්නේ. අපේ කියලා ඒකට එන කොටසට කියනවා මේ කාම තණ්හානේ කර භව තණ්හාව කියලා කියනවා. භව තණ්හාව කියලා කියන්නේ මම මේ මම පදනම් කරගත්ත අපේ එනවා. මෙතන පදනම් කරගත්ත මෙතන සම්බන්ධ අනික් ස්ථාන එනවා. අන්න ඒ විදිහට පැතිරිච්ච ගමන් අර මම කියන එක අපේ වෙච්ච ගමන් මෙතන කියන එක හැම ඉලා ගත්තා වගේ පැතුරලා ගත්තේ පතුරන්න ගිය ගමන් අර කාම කාම තණ්හාව භව තණ්හාවක් බවටපත් වෙනවා. අරක බොහෝ ඉති අතු ඉති විහිලි වෙනවා. ඊට පස්සේ අපි ප්‍රකාශ කරන මාගේ මේ සටන ಜಾති රට ಜಾති ආගම් පිණිසයි කියලා ඔන්න බහින වැඩේට. එතකොට ජාතික වීරෙක් බවටපත් කළා අපිවත් අන්දරමු. හැබැයි නමුත් වෙන්නේ මේ තමන්ගේ වැඩේ ඉවත් කරගන්න බැරි කෙනෙක් අර වගේ වැඩක් කරන්න ගියාම ಜಾති වාත්සල්‍යයෙන් සංස්කෘතියෙන් උසස් කළ පින්නුවන්ට ඉදිට්ට මර්ගාතයක් තියෙන බව දක්වනවට කිසි කෙනෙක් කැමති නැහැ. ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මාගේ මේ රටන රට ජාති ආගම පිණිසද නැත්නම් මම දැන් මෙතනද කියලා. ওই දෙක තීරණ කරලා ගත්තත් අපි හිතනවා නිසාන වලට පැමිණීමේ යම් කිසි කෙනෙකුට ගුණයක් සිද්ධ වෙනවා කියලා. මාගේ මේ රටන රට ජාති ආගම සඳහන යන්න එළියට. මේ මේ හම්බ වෙන්නේ මොකක්වත් නැහැ. මාගේ මේ රටන මම දැන් මෙතෙන්ද ගණ්ඩායි. අරක වැඩියෙන් කරන්න කරන්න මේක අමාරුයි. ඒක නිසා මේක කරපු කෙනාට අරක පස්සේ කරන්න පුළුවන් දෙයක් කියන එක වෙනම කතාවක්. අන්නේ විගේ මේ කාම තණ්හා භව තණ්හා දෙක අඳුනගත්තට පස්සේ තමයි තේරෙන්නේ භව තණ්හාව කොයිතරම් වැදුනද ඒ තරමට ඒක හේව නැල්ලට විභව තණ්හාව කියලා කියනවා. ඉතින් බින්දවනවා. ඒ වෙනුවට මේ විඥාණය නැත්නම් විඥාන ස්කන්ධය කියන මේ අදගත්ත මාතෘකාවේ අදගෙන ධර්ම දේශනාවේ අපි මේ ගත කරන කාලේ උත්සාහ කරන්න හදන්නේ අපිට භාවනාවේදී පුළුවන් ද වෙලාවක අස්පනා අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් ක්ෂණ මාත්‍ර වශයෙන් හෝ මේ මම සහ මම නොවේ කියන සීමාව බොරුවක් බව එහෙම නැත්නම් ඒක නැතුව ජීවත් වෙන්න පුළුවන් බව ඒක නැති බව අස්පනා අපිට පෙන්වන්න පුළුවන් ද කියන එක සම්පජාඤ්‍ය කරන්න පුළුවන් සම්පජානනය කරන්න පුළුවන් මම මෙතෙක් කල් හිතාන මේක මම කියලා නමුත් භාවනා කරන යනකොට මම සහ මම නොවේ කියන ඒ වැටකට වැටකොටු බැමි දිය වෙලා යනවා. අන්නේ දිය වෙලා යන එකයි ප්‍රകൃතිය. මේක ආයසරයන් නැවත මේ මමයට එනවා. ඒකයි විකෘති. ඒ නිසා මම යම් විදියකට මේ භාවනාවෙන් බුදුහාමරණ පිං සිද්ධ වෙන්න මේක දිය කරන්න පුළුවන් බව දැන ගැනීමම මේ සංසාරේ මේ භවයේ මේ ක්ෂණ සම්පත්තියේ විශාලම ජයග්‍රහණයක්. ඉතින් ඒක මේ ජීවත් වෙද්දී මේ කොප්ප කරන්න පුළුවන් නම් අන්න ඒකට ගැළපෙන, ඒකට යාදෙන, ඒකට අනුයාත වෙන ජීවන රටාවකට ගියොත් මුළු රටම මුළු ජාතියම හැම කෙනෙක්ම මේක මම මාගේ මගේ ආත්මය කියන මේක මම නෙවෙයි කියන මේ හිතින් හදාගත්ත කොටු කර ගැනීම තමයි උපාදානයි කියන්නේ. අන්නේ උපාදානය ඒ වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලොවක් කියලා සියල්ලටම සාධාරණ වෙනවා කියනකොට ඒක ආධ්‍යාත්මික ජීවුණුවක්ද නැත්නම් සීදීනසා ගැනීමක්ද? එහෙම නැත්නම් රහින් අයින් වුණා අතපල්ලේ වැටුණා එහෙම නැත්නම් මමයා නැති වුණා කියන බංකොලොත් වීමක්ද නැත්නම් මෙතෙක්කල් වද දීපු මමයා හේතු කරුණු සහිතව නිෂ්ප්‍රභා කර දැමීමක්ද කියන එකයි මේ ඉති විඥානං කියන කාරණාවේදී අපට සරුවත්යන්ස අවධානය යොමු කරන්න. ඒ නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ නාම රූප දෙකේ මේ ඉති රූපං කියන්නේ රූපේ වේදනා සංඥා සංකාර කියන්නේ නාමේ ඒ තමයි ක්‍රියාකාර ශක්තිය. මේ වේදනාමයේ පියා ඉන්නේ විඥානේ. විඥානේ දරුව තමයි වේදනා සංඥා සංකාර. ඒ ටික වැඩ දෙනකොට ඒ ටික වැඩේට බහැලා වැඩ කරනකොට පියා ගෙදෙට්ට වෙලා ඉන්නේ. වෙන කාගෙන් කෑවත් මෙයාට තමයි තාත්තා කියන්නේ. ඉතින් කොයි වෙලාවකරි මේ රූපය කියන එක අපි කීකරු කරගෙන වේදනාව කීකරු කරගෙන සංඥාව කීකරු කරගෙන සංස්කාර කීකරු කරගත්තට පස්සේ ඔන්න විඥානයේ හෙලි වෙනවා හෙළුව පේනවා. අන්න ඔය හෙළුව පේනකොට අපි බය වෙන බයවිල්ල දැක්කොත් අපි කවදාකවත් ධර්ම සත්‍යෙ සෙබළු නෙවෙයි. අපි ධර්ම කවරේ බඩේලිය යන බයගුල්ලෝ එහෙම නැත්තම් කියනවනම් දුත් බඩයෝ කියලා තේරෙනවා. ඒ මොකද අපි ලෑස්තිලා යන්නේ අපි මේ කොහොම කොහම හරි කරලා රූප වේදනා සංඥා සංඛාර ඇල්මරා ගත්තට පස්සේ අපි විඥානේ රකින්න හදනවා. විඥානේ අරසා කරන්න හදනවා. අපි විඥානේ රැකිය යුත්තක් බවටපත් කරනවා. ඒක මේ විඥානේ අපිට දීපු ලණුවක් කියලා අපි දන්නේ අපි උත්සාහ කරන මේ නැති වෙලා යන විඥාණයට ආහාර දෙන්න. අපි උත්සාහ කරන මේ නැති වෙන විඥාණයට පොහොර දාන්න. ඒකල කියනවා ඒ විඥානේ පොහොර අරසා ලැබපු ගමන් යා වේදනා සංඥා සංඛාර මාර්ගයෙන් රූපේ අරමුණු කරගෙන අපිට දුක් ඇති කරනවා. ඒ නිසා විඥානේ තහවුරු වෙන්න වෙන්න දීර්ඝ සංසාරයක් ලබනවා. මේ ඇති වෙච්ච දුක ඊගාව චිත්තක්ෂණයට ගෙනියීමේ තනිකර වගකීම භවනිත්‍ය. નિરાයයම විඥාණය කරන්නේ. ඒ නිසා එතන එතන හටගෙන හට ගන්නා වූ විඥානේ දැනගන්න මේ රූපයෙන් කොහොමද විඥානෙ වෙන් වෙන්නේ වේදනාවෙන් කොහොමද විඥානෙ වෙන් වෙන්නේ සංඥාවෙන් කොහොමද විඥානෙ වෙන් වෙන්නේ සංස්කාරයෙන් කොහොමද විඥානෙ වෙන් වෙන්නේ කියන ඉතාමත්ම ගැඹුරු ඒක කොටින්ම කියනවා නම් අපිට ප්‍රඥා ගෝචර නැහැ අපිට ප්‍රත්‍යක්ෂ කරන්න බෑ අපිට හැබැයි අනුමාන ඥානට අල්ලන්න පුළුවන් අපිට ණය විපස්සනාට අල්ලන්න පුළුවන්. ඒ නිසා ਸਰුවචනාංශයක ප්‍රත්‍යක්ෂ කරලා අපිට කියන විශ්වාස කරපන් අදහපන් ශ්‍රද්ධාව ඇති කරගනින්. ඔය අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාමපච්ච සලආයතන සලආයතන පස්සේ පච්ච පස්ස කියන තැනට එනකන් උඹලට තේරෙන්නේ. ඒක තිරේ පිටිපස්සේ තියෙන. පස්සපච්ච වේදනා කියන තැනින් තමයි භාවනාව අල්ලන්න පුළුවන් වෙන්නේ. ඔතෙන්ට ආවට පස්සේ වේදනාපච්ච එන ටික උතුවට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒක මනුස්ස ජීවිත ප්‍රත්‍යය. එහෙමනම් මෙන්න මේ මං ඉදිරිපත් කරපු අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන වගේ කොටස් වලට ඔන්න ඔය දැනුමින් ඔය න්‍යායෙන් ඔය ප්‍රමේයෙන් අනුමානෙට හිතාගන්නේ කියලා පෙළන කැල හරිම ගැඹුරුයි. ඒක තමයි අභිධර්මයේ අයිතිවාසිකම් කියන්නේ. ඒ ටික තමයි අටුවාචාන් වහන්සලා කියන්නේ. නමුත් අටුවාචාන් වහන්සලාට හෝ අභිධර්මයටම කියන්න මේ බණ කියන බණහන අපිට වැඩි කිසිම අයිතිවාසිකම් පුත්‍රයන්සේ දීලා නැහැ. ඒගොල්ලෝ මේ ආවස්තික වටනාගමෙන් අයිතිවාසිකමක් හදාන මේ අපිට අංගිලි දික් කරන්න ආවට කියලා දෙන්න හැදුවට භාවනා කරන අපට විතර ඒකකට විශේෂ අයිතිවාසිකමක් නැහැ. හැබැයි ඉතින් භාවනා කරන මිනිස්සුත් ඒ බව දන්නේ නැතුව අටුවාචාරින් වහන්සේලාට මේ අභිධර්මයට වැඳ වැඳ යන්න ගියාම අර මූල ධර්ම ඉස්සර කරපුවාම අර තමන්ගේ භාවනා අත්දැකීම නිකම්ම නිකම් කොන් වෙනවා. අන්න ඒක නොවීම පිණිස මතක තියාගන්න. ඒක ගැඹුරු බව හැබෑව. ඒකට අපිට ප්‍රත්‍යක්ෂ කරබන්න බැරි හැබෑව. ඒක පිළිබඳ යම් මත යම් සමීකරණ අටුවාව සහ අභිධර්ම පෙන්වන බවත් හැබෑව. නමුත් මම අත්දකින්න හදන ක්‍රමයට වැඩිව හොඳයි කියලා විතරක් ගන්න එපා. කිසිම හොඳක් නැහැ. ඒකත් අපිට කරන්නකට විකල්පයක් වශයෙන් ගත්තර ප්‍රශ්නයක් තමයි. මලට ඒක ඇත්තට මෙහෙම උදව් වෙනවා. අන්නේ අනුව බලනකොට මේ විඥාණය කියලා කියන්නේ රූපය නාමයෙන් නාම රූප වෙන් කරන තැනදී මේ නාමය මේ රූපය කියලා එකම සංසිද්ධිය කොටස් දෙකට කඩලා පෙන්වනවා. පෙන්නන හැම වෙලාවෙම විඥානේ තියෙනවා. නැත්නම් ද්වේතාවයේ තියෙන මේ සමස්තය දෙකට කඩලා පෙන්නන හැම වෙලාවෙම විඥානේ තියෙනවා. ඒක නිසා අපි හොඳ නරක කියනකොට හරි වැරදි කියනකොට සාධාන අසාධාන කියනකොට නාම රූප වශයෙන් කරනකොට හැම වෙලාවෙදීම විඥානේ විනිශ්චකාර පුටේ වාඩි වෙනවා. ඒකල යුක්තියයි චෝදනාවයි දෙන්න අරගෙන මෙයා මහේසාක්‍ය ලීලාවෙන් උසාවියේ රජ වෙන්න හදනවා. ඉතින් මේ දින ගහගන්න ගහගන්න විඥානේ වටනකම වැඩි වෙනවා. කවදාද හේතුවත් මේ යුක්තියයි නෑ මේ විත්‍යයි චූදිතය දෙන සමගිය වුණොත් නඩුකාරයයි උලම්බයි. එච්චර තමයි මෙතන මේ භාවනාවේදී කරන්නේ. නමුත් මේ දෙන්න සමගි වේගන එකට එනකොට මේ නඩුකාරයා නැත්තම් මේ විඥානය අපට දෙන ලනු වලට තමයි මේ ඡට ධර්ම කියලා කියන්නේ මායාවී ධර්ම කියලා කියන්නේ වංචනික ධර්ම කියලා කියන්නේ. එයා ඒකට කියනවා දෙන්න සමගි වෙන්න එපා මොනම හේතුවක් නිසාවත්. ඒක මහා භයානක දෙයක්. ওই දෙන්න හැම වෙලාවෙම ගහ ගන්න ඕනේ. ওই දෙන්න හැම වෙලාවෙම මොකකින් හරි කිය හිතලා නෙමෙයි මේ මොනවාද මේ කෙලින් කියලා නෙමෙයි කරන්නේ. එතකොට මේ විඥානේ ඇවිල්ලා මේ දෙකට බෙදන්න හදනකොටම දැනගත්තොත් මෙච්චර ලස්සන සමගිව හිටපු ඉතින් සමස්තයේ තිබ්බ මේ නාම රූප වෙන් කරනකොටම විඥානේ ඔලූසන හැටි දකින්නවා කියන එක මොකද දකින්නේ දකින්නේ විඥානේම තමයි. ඒක නිසා ඒක කළ හැක්කක්ද කියන්නේ බැරි නිසා මොකද නිකුවා මේ පැත්ත අපට අදාළ නැහැ. ඒක ධර්මබලදාරි දෙයියන්ගේ පැත්ත. අපිට තියෙන්නේ ওই විඥානයේ නාම රූප හැදුවට පස්සේ ඕකෙන් ෂේප් එකේ වැඩේ ගෙනියන එක විතරයි කියලා විඥානයේ කොහොමද ටැක්ස් එක ගෙවාගෙන තමයි කටයුතු කරේ. මොසරොත්යන්ස අපිට අභියෝග කරනවා. නැත්නම් අපිට දෙනවා gedara වැඩකට මේ නාමයේ රූපයෙන් වෙන් වෙන තැනදී නැත්නම් හරි වැරදි වෙන් වෙන තැනදී ඔය මැද හදන ඔය සීමා මරියාදාව වැටකොටු ඒක ස්ථිර නිත්‍ය සාර දෙයක්ද නැත්නම් ඒ වෙලාවට හදාගත්ත తాවකාලික වැටක්ද කියලා බැලුවොත් විඥානේ හරිම කැමති ඒකට. එයා කියනවා නෑ නෑ මේවා ස්ථිරයි. ඒක ගියාත්මෙත්වමයි. උඹේ සංස්කෘතිය හැටියට උමයි. උඹේ ශිල්ප හැටියට එමයි. මේක මෙහෙමමයි. මේක වෙනස් කරන්න යන්න එපා කියලා මේ ගතානුගතිකත්වයකට අපි බැඳලා එහෙම නැත්නම් අපි වග කරලා අපි අපේ වැටකොට සීමාවල් අභියෝග කරනවට කැමති නැහැ. ඒක ඒ නිසා අපි හැම වෙලාවෙදීම මේ වැටකොට සීමා වලට යටත් වෙච්ච එලිමහා සිර කඳවුරක ඇතුලේ ඉන්න රැඳවියන් එලිමහා සිර කඳවුර ගැන ආඩම්බර වෙනවා වගේ කියනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ඉසිර මැදිරියක ඉන්න කෙනෙක් දුප්පත් පැලකෙටපු කෙනෙක් කියනවනම් මං අද ඉන්න ගිය හරි ලොකුයි උළු වහලා තියෙන්නේ හැම පිත්තල තර නීරුවක්ව මැදලා හරි ගසලා තියෙන නිසා මං ඉන්නේ මහ උළුගේ කියලා සන්තෝෂ වෙනවනම් තමයි හිරගෙදර ඉඳගෙන දුප්පත් පැලකෙන්දලා මිනිස්සේ කන්නේ වැඩි තමයි වෙලා තියෙන්නේ අපට. දැන් මහ උළුගේ ඉන්නේ. අත්තමුතරවත් මෙච්චර ලෝකයක් තිබුණේ නැහැ. ඒ නිසා ඒක පොලිෂ් කරගෙන මැදගෙන අපි ජීවත් වෙනවා. දැනගත්තොත් මේ කඳ උරක්, හිර කඳ උරක් කියලා. ඒකේ විඥානයේ මේ කරන වැඩ ටික එච්චරම ලස්සන විහිළුවක් ලෝකෙම නැහැ. ඒක නිසා මේ නාමයේ සහ රූපේ වෙන්කොට දැන ගැනීමෙන් කරන්නේ නාම රූප වෙන් කරලා නිවන් දකින්න නෙවෙයි මේ දේ වෙන් කරන්න උදව් වෙන උල්පන්දෙන් දෙන විඥානයාගේ ඔළුව දකින එක. එයා ඔළුව එළියට දානවා ඒ වෙලාවේ. මේ නාමයේ මේ රූපේ. ඊට පස්සේ රූපේ ගත්තට පස්සේ මේ පඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායෝ කියලා හතරට බෙදෙනවා. ඊට පස්සේ ඕක අටුවචාන් වහන්සලා 28කට බෙදලා පෙන්නනවා. ඒකත් තව බෙදලා දෙන්න පුළුවන්. දැන් ඉන්න කාමරේ මොඩේකට දුන්නා නම් මේක තව බෙදලා දීපන් කියලා මේක බෙදීමේට විඥානේ බොහොම කැමැති. කර කර පෙන්නයි. රූප වලට යනකොට ප්‍රධාන වශයෙන්ම වේදනා සංඥා සංඛාර කියලා තුනකට කඩනවා. තුනට කැඩුවත් විඥානේ අහුවෙන්නේ නැහැ. විඥානේ මේ සියල්ලකම තාත්තා වගේ ඉන්නේ. ඒ නිසා නාම රූප කියන මේ කොටසට ප්‍රකාශය බොම් ප්‍රවේශමෙන් කරන විඥානේ අයිති නැහැ. විඥානයේ විශේෂ මේ නාටකවට අඳපු නළුව ටික තමයි මේ ඉන්නේ. මේ දෙක මේ සියල්ලටම පිටිපස්සේ ඉන්නේ මේ රූප කියන වේදනා සංඥා සංකාර චෛතසික විඥාන කියන්නේ චිත්ත. ඒ චිත්ත චෛතසික කියලා කියන්නේ දෙකට බෙදලා අත අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මේක කවදාකවත් එහෙම දෙකට බෙදන්න පුළුවන් දේවල් නෙවෙයි. හරියට රැල්ලයි මුහුදයි වෙන් කරන්න හදනවා. මුහුදෙන් තමයි රැල්ල එන්නේ. නමුත් අපිට මුහුද පේන්නේ රැල්ලයි පේන්නේ. ඉවරට ගියාම අපිට රැලි පේනවා. රැලි හරහා මේ මහ මුහුදේ විකෘතියක් විකතියක් කියලා තේරුම් අරගන්න අපි කැමතිත් නෑ එකකේ රසයකුත් නෑ. අපිට පේන්නේ මොහොතේ රැලි මේ වඩදිය මේ පාදිය මේ සුනාමි මේ ලොකු රැල්ල මේ ආවාර ගම් කාලේ මේ අනික් කාලේ කිය කිය රැලි අනුව තමයි මොහොතේ දන්නවොත් මොහොතට ඔය එකකවත් ගාණක් නැහැ වඩදිය බාදිය ගාණක් නැහැ මොහොතේ පුංචිම පුංචි වෙනසක්. ඉතින් ඒසාර විඥාණය මහමෝදනා මහමෝදය ඇති වෙන රැලි වාගේ තමයි මේ චෛතසික ඒක ප්‍රධාන ටික තමයි ඔය ස්කන්ධ වශයෙන් බලනකොට වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ. ඒ නිසා මේ වේදනා සංඥා සංස්කාර මේ රූපයෙන් වෙන් වෙන හැටි දැනගන්න කරන ප්‍රධානම බෙදීම තමයි විඥානයේ තියෙන द्वේතාවයේ. ඉතින් ඒක හුවා දක්වලා තමයි අපි භාවනා පටන් ගන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය කියලා මේකට කියනවා. එතකොට රූපේ වෙනම තැනක පිළක ඉන්නේ රූප නාමය වෙනම තැනක පිළක ඉන්නේ. ඉතින් පටන් ගන්නකොට පේනවා මේ ආස්වාසය, මේ ප්‍රස්වාසය, මේ ආස්වාසය දැනගන්න ඥානෙ, මේ ප්‍රස්වාසය දැනගන්න ඥානෙ කියලා. ඒක දැකීම අපි කියනවා භාවනාවට ප්‍රවිෂ්ඨ වීමක් කියලා. අපි හිතමු කොයි වෙලාවක හරි මේ ආස්වාද ප්‍රසවාස දෙක බලබලයින්ද ආස්වාද දෙක සම වෙන්න පටන් ගත්තයි කියලා. ආස්වාදේ වගේමයි ප්‍රසවාසය. ආස්වාද ප්‍රසවාසයේ සියුම් වෙන නැත්නම් ආස්වාද දෙක වෙනස නැති වෙන්න හදනකොට අපි හිතුවොත් භාවනා කැඩලයි කියලා. අපි හිතුවොත් මේ මේ සතිය කැඩලයි කියලා. අපි හිතුව සමාධිය කැඩලයි කියලා. ඉතියා කියන මේ භාවනා හරියන්නේ නැම වෙන කර්මස්ථානයක් කරන භාවනා කරන මේ භාවනා කරනට අරමුණ නැති වෙනවා. අරමුණේ අර දැකපු ભેදය එහෙම නැත්නම් අපි කියන පරිච්ඡේදය වෙන්කොට පිරිසිදු ඥානෙ නැති වෙනවා. ඒ නිසා මගේ හිත තෝන්තු වෙනවා, ඔද්දල් වෙනවා, අන්‍ය විහිිත වෙනවා, පිපිලිසර වෙනවා. ඒ නිසා වෙන ආයසර කරවන මතු කර ගන්න. නමුත් මේ ඇති කරගත්තේ මේ දෙක වෙන් කරලා අඳුනාගත්තේ විඥානයගේ තියෙන නපුරු හිස දකින්නයි. විඥාණයට කිව්වොත් මේ දෙක වෙන් කරලා පෙන්වන්න කියලා වෙන් කරලා පෙන්වන. නමුත් ඒක දිගට බලනකොට අරමුණක් ওই නාම රූප වශයෙන් වෙන් කරගත්ත එක බොරුවක් බව, ඒ දෙන්න අතර ස්ථිර වැටක් නැති බව, ඒ දෙකොල්ල පස්සේ කලවම් වෙන බව, බුදු සන්තුතියක් වඩපත් වෙන බවේ පළවෙනිම ලකුණ තමයි ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරි වෙනවා. මේ රූප ධර්ම දෙකම වෙන් කරගන්න බැරුව යනවා. ඉතින් යෝගාවචර දැනගන්න මේ විඥානයේ හෙළුව එළි වෙන තරක් මේ. අපි වෙන් කළා දැක්කට පටන් ගන්නකොට සතිය නැති වෙලා ආවේ. ප්‍රනීත නැති වෙලා ආවේ. හිත වැඩේට ලැජිලා දෙකේ වෙන් කරලා පෙන්වන්න පුළුවන්. නමුත් හිත ගොනු වෙනකොට සතිය වැඩෙනකොට ප්‍රඥාව ටිකට ලඟ වෙනකොට සමාධිය වෙනකොට පින්න මේ ආස්වාද ප්‍රසවාස කියලා වෙන් කරාට ඒක අතරේ වෙනසක් ඇත්තේ නැහැ. නැත්නම් වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. මේ වෙනස අඩු වීමත් එක්ක ආස්වාද ප්‍රසවාසයේ සංසිඳීමකුත් වෙන නිසා යෝගාචරයට එක උපමානයක් දී කියන්න බෑ. සංසිඳීමත් එක්ක දෙකේ වෙනස නැති වෙන්න පටන් ගත්තාම ඔය හතරට හොල්මනක් එනවා. දෙක වෙනස් වෙලා තියෙනකොට භාවනා විචිත්‍රයි. දෙක සම වෙනකොට කම්මැලි ඒකාකාරයි. දැන් යෝගාවචරය මේ ඒකාකාරීකම කම්මැලිකම නිදිමත ගතිය එහෙම නැත්නම් <clears throat> සිද්ධි බහුල නැති ගතිය දැකලා සලුවක සාදාල නැගිටලා යනවා බෑ භාවනා කරන්න කිසි ගැම්මක් එන්නේ නැහැ කියලා. නමුත් භාවනා ගැම්ම ඇත්තටම ඕක තමයි. ඔන්න ඕක තේරුම් ගත්ත මිනිහට විතරක් මේ විඥානයේ නපුරු හිස විස සර්ප හිස දැක ගන්න පුළුවන් ඕනම වස්තුවක් තනින් තන මාරු වෙවි ඉන්නකන් දෙක අතර වෙනස රස ආස්වාදය රාගිතිය එකම වස්තුව නැවත නැවත බලනකොට ඒ වස්තුව අතර තියෙන වෙනස මර්යාදාව වැටකොටු බොඳ වෙලා ගිහිල්ලා වස්තු සියුම් භාවයකටපත් වෙනවා රසවත් නැති වෙනවා අන්න ওই දේ දැනගෙන භවනා කරන කෙනාට අපි කියනවා විපස්සනා කරනවා. මේ වස්තුව දිගටම එක විදිහට තියෙන්න ඕන කියලා නිමිති ගන්න එක්කනට කියන සමත භාවනාව කියලා. ඒ නිසා අපි හරි කැමති සමත භාවනාවට. මොකද අල්ලපු වස්තුව අල්ලපු නිමිත්ත මට යරමිටියක් වෙනවා. අත්තලක් වෙනවා. මම විපස්සනා කරන එකන දන්නවා. ඒ අත්තලයි ඔය හැරමිටියයි අපිවත් අතහැරලා පැදුරටත් හොරිය යනවා. ඒ නිසා බලහින්න අරමුණ පවා නැති වෙනව නෙවෙයි. අරමුණේ පළු දෙක නැති වෙනවා. අන්න තෙන්දී ඒ සංඥාව අවලංගු කාසියක් බවට පත් වෙනවා. මේ මේ ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි. මේ ප්‍රස්වාසිය ආස්වාසිය නෙවෙයි කියලා ගත්ත සංඥාවට දැන් ආශ්‍රව ප්‍රස්වාසිය දෙකම සමානයි. හුස්ම පොද තියෙන මැරිලා නැහැ. දෙක පින්කොල අඳුර ගන්න බැරි වෙනවා. අඳුර ගන්න ලකුණු තියන්නත් බෑ. ලකුණු අනුව අඳුර ගන්නත් බැරි වෙනවා. විඳීමත් සමාන වෙනවා. එතකොට සංස්කාර සම්පූර්ණ අයින් වෙලා තියෙන්න බැරි වෙලා හරි සංස්කාර ඉදදුනොත් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ආය නැතිවෙච්ච හුස්ම ඔක්සිජන් මදි වෙයි, මැරෙයි. එහෙ නැත්නම් මේ මොකක් හරි විකෘතියක් කියලා සංස්කාර එළියට දාලා මේ ජීවිතය රැක ගන්න හදනවා ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න පටන් ගන්නවා. કૃතිම ශෝෂණය දෙන්න පටන් ගන්නවා. සංස්කාර වලට කියන මේ තමුසිත ඔයලාය කරන තමුස පොඩ්ඩක් වාඩිලා පැත්තකටලා ඉන්නවා කියලා. ඒක දෙන්නේ නැත්තේ මේ සංස්කාර සහ විඥානය අතර තියෙන රහස් කිවිසුම අනුව. විඥාන සංකාර පත්‍ය විඥාන. සංස්කාර ඇවිල්ලා ආයෙසරයක් මේ හුස්ම පොඩ්ඩක් නතර වෙගෙන එන්න හදන්නේ කරුණාකරලා ඔක්සිජන් ගේන්න දෙන්න මෙයාට මාස්ක් එක දාන්න හුස්ම දෙන්න කියලා අපි ව්‍යාපාර කරනකොට අපි සංස්කාර කියන. හිතන්න කාට හරි පුළුවන් වෙනවයි කියලා. විඥානයගේ නපුර හිස දැනගන්න සර්පේශ දැනගන්න ගිහිල්ලා මේ වෙලාවේදී ආශ්වාස වින්දනේ ප්‍රශ්වාස වින්දනේ විනාශ වෙනවා කියලා කියන්නේ වින්දනේ නැතිවීමක් නෙවෙයි. අර තිබුණ වින්දනේ විචිත්තත්වේ නැතිවීමක් තාම හුස්ම තියෙනවා. ආශ්වාසයෙන් ප්‍රශ්වාස කියලා වෙන් කරන්නට හඳුනා ගන්නට නම් කරන්න බැරි. සංඥා කරන්න බැරිකම නිසා මේ සංඥාව දුර්වල වේගන යන වෙලාවක් මේක නිසා ආය අලුතෙන් සංඥාව දෙන්න එපා හයියෙන් උස්ම ගන්න යන්න එපා ආශ්‍රව ප්‍රසවාස මෙනෙහි කරන්න තටවන්න එපා මෙනෙහි කරන්නේ නැති වුණත් මැරෙන්නේ ක්ලාන්ත වෙලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ මෙන්න මේක යන්න අරින්න කියලා විඥානයත් අපි තේරුම් ගත්තොත් සංස්කරණය කරන්නේත් නැත්තම් ඇඟ හොල්ලන්නෙත් නැහැ හයියෙන් උස්ම ගන්න යන්නෙත් නැහැ එතකොට ඇඟ නිකන් හරියට අවිද්‍යාව නිසා මොහේ නිසා වතුර යට හුස්ම හිර වුණා වගේ නැත්නම් තාම උස කන්දක් උඩට ගියා වගේ හුස්ම ඔක්සිජන් නැති වුණා වගේ ඇඟ නිකන් මොකද්ද පැකිලෙන තෙරපෙන අසාත්මක ලක්ෂණ වගේක් පේනවා. ඉතින් මේ ඔක්කොම ගන්න විඥාණය දැන් අභියෝගයට ලක් වෙලා. මේ විඥාණයට ආය ඔක්සිජන් දෙන්න යන්න එපා, සේලයින් දෙන්න යන්න එපා, ආහාර දෙන්න යන්න එපා, පොහොර දෙන්න යන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ වැඩ, ධර්මයේ වැඩ ආහනේ විදිහට වේදනා සංඥා සංඛාර බොඳ වෙලා යන බව දැක්කොත් නැත්නම් මේ මේ යන කතාවට මේ අර්ථකථනය දුන්නොත් අර හුස්ම තව සියුම් වෙනවා. යම් වෙලාවක ඉතින් අර එකම පිටසක් වශයෙන් අපි භාවනා කරන නිසා මේම කිව්වට කෙවරක්ක් නැහැ. යම් වෙලාවක යම් කෙනෙකුට මේ හුස්ම නොදෙනීයන අවස්ථාව ආවයි කියලා හිතන්නේ. අර සියුම් භාවයටපත් උනට කලබල වෙන්නේ නැහැ. দাঁඩි දැම්මත් මොකද ගණන් ගන්නසෝ එහෙම සම්තන්දී යාර. මේක මේ රූප වේදනා සංඥා සංස්කාර ඔක්කොම සම වෙන්න හදනවා. ඒක රස වෙන්න හදනවා. අර රූපේ තියෙන ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරනවා විතරක් නෙවෙයි. ඒ දෙක සම වෙනවා විතරක් නෙවෙයි. ඒකේ වින්දනයත් සංඥාවත් ඒකට කරන සංස්කාරات ඔක්කොම ඒක රස වෙලා දැන් අපිට තේරෙන්න පටන් අරගත්තොත් එහෙම හුස්මක් නැහැ. එනත්තම් හුස්ම අරමුණු කරන්න බෑ. එහෙම නැත්නම් හුස්ම නිමිටි කරන්න බෑ. ආලම්බණය කරන්න එල්ලෙන්න බෑ. හැබැයි කිසිම කරදර නැතුව ජීවන යන්ත්‍රය පවතින. කිසිම කරදර නැතුව නිින්ද නැතුව පවතින. කිසිම කරදරයක් නැතුව ක්ලාන්ත වෙන්නේ නැතුව පවතිනවා. මෙන්න මේ මට්ටමට යනකොට කියනවා ඉඳුරණ්ඩ දැනෙන්නේ නැති වුණාට ඉන්ද්‍රිය බද්ධ නැති වුණාට විඥාණය පවතිනවා. ඒකට මම දැම්ම වචනයක් අනින්ද්‍රිය බද්ධ විඥාණය කියලා. ඉඳුරංගේ නෙමෙයි දැන් දන්නේ මම ජීවත් වෙන බව. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නෙවෙයි. හැබැයි හොඳට දන්නවා අර හොඳට ගොරෝසු තැනිල අඩු කරන අඩු කරන යනකොට ඉබ්බා ඉන්නව අඬු පුප්ප ගන්නෑ කියලා. ඇහ කන දිව නාසය වශයෙන් අඬු පුප්ප ගන්නෑ ඌ ඇතුළට වෙලා ශීශිත තරණය කරනවා. ඉතින් මේක විඥාණය හිරිවට්ට ගන්න ඔපරේෂන් එකකටලා හිරිවට්ට ගන්න පළවෙනිම වැදගත්ම ලක්ෂණයක් තමයි තමන් ඉරියව් වෙනස් වෙන්නෙත් නැහැ. හුස්මත් ගැත්ත නොගත්ත දැනෙන්නෙත් නැහැ. ඒක බොහොම උතුම් වැදගත් භාවනාවේ හොඳ සම්දිස්ථානයක් ඒ වගේම දක්ෂයෙකුට විතරක් අත්දකින්න පුළුවන් දෙයක්. අන්න ඒ වෙලාවට ගිහිල්ලා මේ විඥාණය තියෙනම ඉන්ද්‍රිය බද්ධ නැහැ. රූප පෙනීමේ නෙවෙයි ජීවිතේ පවතින්නේ. සද්ද ඇහිමේ නෙවෙයි ජීවිතේ පවතින්නේ. ගඳ රස පහස පහස කියලා අඩු ගන්න හුස්ම ආස්වාස් ප්‍රසවාස දැනීමවත් පහස වශයෙන් නැහැ. හොඳට තේරෙනවා ඒ වුණාට අර ගොරෝසු තැනිලා මෙතෙන් ආපු තැන. ඉතින් මෙතන ඇති වෙන මේ දාණය අතහැර දැමීම මේකේ සරුවචන් සඳහන් කරනවා අන්න ඔතෙන්ට විඥානේ ගන්න පුළුවන් නම් එයාට සබ්බ මඤ්ඤිතානම් මතිතානම් අහංකාර මමින්කාර අතාරින්නවා. මේ විදිහදී කල්පනාවල් මතිමතාන්තර මේ අහංකාරය මම මේ මේ මම නෙවෙයි. මේ මමංකාරය මේ මම මේ මම නෙවෙයි කියන එක දැන් නැති වෙනවනේ. සීමා මරියාදාවල් දික්වෙන දියවෙන එක ආයේ මමින්කාර දාන්න එපා. ආයේ අහංකාර දාන්න එපා. ඒකට මානානුසය මැනීම මම සහ මම නෙවෙයි ඇතුළ පිට හරි වැරදි හොඳ නරක කියලා මේ මැනීම ඔක්කොම නිකන් බලුවමනයක් වගේ සම වෙනවා. කනකොට තිබුණු විචිත්තත්වේ නෑ. ඔක්කොම සම වෙනවා. එහෙම නැත්නම් අපි මොන ආහාර ගත්තත් අසුචි කහ පාටයිනේ. ඒ කියයි මේ අසුචි වල මාන්නයක් ගන්න දෙයක් නෑනේ පිටපැත්ත හොඳයි මැද නරකයි උඩ හොඳයි යට නරකයි කියලා ඔක අසුචිනේ. ආන්නේ වගේ තේරෙන පටන් ගන්නවා. පටන් ගන්නකොට මේක විචිත්‍රතාව තිබුණට පිට වෙන පැත්තට යනකොට සියල්ල ගේම තියෙන්නේ අසුචියක්. ඒසයි මාන්න කරන දෙයක් නෑ. ඒ නිසා මාන්නේ එන්න හදනවා දැන්. මේකේ සමහර මුං ඇට දැම්බිලා නැතුව යක්කට තිබ්බොත් ඕකේ ප්‍රෝටීන් ඉතුරු වෙන්න තියෙනවා. ඉතින් අසුචි අත ගහලා අපි බලනවා යක්කට තියනවාද කියලා. ආන්න ඒව එකක් තමයි මේකේ මාන්නේ ගන්න හදනවා කියන එක. ඉතින් ඒ ඔය මේ කාංකාරේව තාමඳුරෝ දවසක් මේ මුං ඇට මාළුවක් කාලා ගලක් උඩ වගේ තැනක කක්ක කරලා තියෙන රහතන් වහන්සේ. කක්ක කරුවට පස්සේ මුං ඇට ඉතුරුලයි කක් පැලවෙලා. පැනවට පස්සේ ගිහිල්ලා සරුවචාන්සර ආපත්‍ය දේශනා කරලා තිනවා. අසරයි සාංශ මම මේ පණ ඇති දෙයක් එහෙම නැත්තම් මොනවද කියන්නේ? මේ පීජගාම වළඳලා තිනවා. මේ මුං ඇටේ තැල්ල පොඩි විලක් නැහැ යක් ඇටයක් පස්සේ මේක 50ක් තිබිලා තියෙනවා. නමුත් මම කාලා තියෙනවා මගේ ආපත් තියලා තියෙනවා කියලා. යහමතු ඒ තරම කංකා කරන හාමුදුරු කෙනේ සංඛායත කරන කෙනේ කංකාරේවත කියලා කියන රහතන් වහන්සේ තමයි. සර්වඥාන්සේ අහලා තිනවා උඹ මේ පණ ඇති දෙයක් කනවා කියලා හිතන්ද කියලා. නෑ නෑ සෝන්ස උයපු මුංගේ තඹපු මුංගට ටිකක් කෑවේ. එහෙනම් ඒක ඇතුලේ යක්කට කියලා જાතියක් තියෙන පිළ ඕකට සැක කරන්න එපා. ඔය සැක කෙරුවොත් මේ ලෝකේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ කෑවේ තඹපු මුංගට එකෙක් දෙකෙක් ඉන්නවා යක්කට. යක්කට තැම්බෙන්නේ නැහැ. ඒක පැලවෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ අපි අර ආනපානේ නැති වෙනකොට අපි කොහෙන් හරි කොනක් හොයන්න හදනවා. ආයෙ මේකට තැන දෙන්න. ඉතින් ඒකටම සම්බන්ධ කතාවක් තියෙනවා අනගාරික දරුණුපාලතුමා උඩරට ඇවිල්ලා දවසක් දේශනයක් දුන්නා. දේශයක් දෙනකොට හරියට බයිනවා. ගෑනුවා ළමයි දික් වඩාගෙන ඇවිල්ලා කකුල් දෙක දික් කරගෙන ඉන්නවා දේශකයන් දිහාට. ඔන්න ඔය තුවක්කු දෙක අකුල ගනින්නලකෝ. මේක මේ බණ කියන එකට ඕකට තුවක්කු දෙක් කරන්න එපයි කියනවලු. පොඩි වෙන කාරණේ ඔන්න ඔන්න බාලගිරියට දීකෝ හග්ගෙඩියක්. ඕ මේ තැන් වලට ගේනවද ඕ? කියලා බයිනවලු. අංග අහගෙන ඉන්නවට මේ මොනවද මේ අංග නෙවෙයි වල කියන්නේ. ඒවට කියන්නේ මේ මේ කැස් බැලිලි. අන්නරාන බූරුවට අං ඇවිලා කියනවලු. ඉතින් අපේ වැත්තේ මිනිස්සෙක් පොඩි එකට බයිනකොට කිව්වලු මට ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න ඔබතුමා ඔහොම පොඩි කාලේ බාලගිරියෙක් ඉඳලා නෙවෙයි දද නැගිට්ටේ කියලා හෙවලු. තරහා ගියා. තෝ මුංගෙට හොද්දා තෝ දනගේ ඊට පස්සේ මං එන්නේ නැතෝ පිට බණ කියන්නේ කියලා තරහ වෙලා ගියා. ඌ තැම්බිලා නැහැ. අනික මිනිස්සුන්ට තනුපාට බයි තැම්බිච්ච කට්ටිය. මේක මුං ඇට හොද්දෙක්. තැම්බිලා නැහැ. ආය ආවෙ නැතුළු බණ කියන්නේ. ඌ පොඩි උන්ට බයින්න හොඳ නැහැ. පොඩි උන් තමයි ඔය නැගිටලායිලා කෑ ගාලේ නේ. දාටු බාලගිරිය වගේ කෑ ගන්නවා තමයි. ඒ වගේ තියෙනවා මුං ඇට හොද්දේක එක යක්කට. යක්කට තිබුණාට මුතට මතක තියාගන්න සමස්තයක් වශයෙන් අපි කාලා තියෙන තඹ පුහුණු. ඒකේ යක්කට තිබ්බට ගණන් ගන්න එපා. ඒ වගේ මේ ආනපානේ සංසිඳිලා යන වෙලාවේ අරෙමෙන් කෑලි පණ තිනා වගේ පේන්න පටන් අර ගන්නවා. අපේ විඥානේ ඒක අල්ලගෙන එවනතන් සංඥාව ඒක අල්ලගෙන ඒකේ සංස්කරණය කරන්න හදනවා. ඒකෝර දැනගන්න ඕනේ සමස්තයක් වශයෙන් ඔක්කොම හැඳියාවිලා ගියාට අතනින් මෙතනින් පය වදින තැන තියෙන ඉඩ තියෙනවා. මේක මේ මෙව්ව අල්ලගෙන තමයි විඥානයේ තුත්‍ත්‍රි ගස්සලා නැගිටින්න හදන්නේ. අපි පොහොර දාන්නේ අපි උඩගෙඩි දෙන්නේ ඉනිමන් බඳින්නේ මෙච්චර තැඹිලා ගිය හැඳි ගෑවිච්ච නාම රූප වෙන් කර ගන්න බැරි ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කර ගන්න බැරි මේ සමස්තයම මානයක් කරන්නේ නැතුව මනින් නැතුව සමස්තයම මේක අසුචියක් කියලා පැත්තක දාන වෙනුවට ওই අසුචියේ මුංගෙට අහුලන්නේ යන්න නරකයි. ওই ගොම ගොඩේ තියෙන මණික් අහුලන්නේ යන්න නරකයි. අහිලන එක තමයි විඥානය කියන්නේ. එතන තමයි ෂටගතිය තියෙන්නේ. එන් තමයි මායාවී ගතිය කියන හොඳට බලන්න. ඒ වගේ ආස්වාද ප්‍රසවාස සංසිඳනකොට එහෙම නැත්නම් බලානින්න එක බොඳ වෙනකොට අපි හිත කොච්චර අපහසුටපත් වෙනවද කියලා. පුරුදු කමටහන් සුද්ධ වෙලා නැත්තම් යෝගාවචරයකට ලෑස්තිලා ගියේ නැත්තම් යෝගාවචරය මම භාවනා කරන්න සුදුසුසෙක් මේ කර්මස්ථානේ මට ගැලපෙන්නේ මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නැහැ. මේ ඉන්න කට්ටිය හොඳ නැහැ කියලා ආයෙ නැවතත් අර විඥාණයට පොර දාන්න හදනවා. අන්න එහෙම කරන්නේ නැතුව මේ බොඳ වෙලා යන එකට බොඳ වෙන්න දුන්නොත් ඒකේ මානානුසය තැම්බිච්ච නැති මුං ඇට එකටවත් ඉතුරු වෙන්න ඉඩක් නැහැ. මාන කරන්නේ මේ සමස්තයක් වශයෙන් විසි කරන්න තියෙන දේ. අසුචියේ මැණික් හොයන්න යන්නේ. නමුත් අපි අසුචියේ මැණික් හොයනවා. ඒක තුල හරි කමන්න හයියෙන් හුස්මක් අරගෙන අතපය දිගහැරලා හරි ආයෙසරයක් අර විඥාණයට ටැග් ගහින්ද කුඩාරම ගහගන්න ඉඩ දෙනවා. අන්නේ මෙට දෙන්නේ නැතුව මේ මානේ දිය වෙලා යන හැටි බලන්ද මොන්න තරම් ත්‍යාගවන්තකමක් තියෙන්න ඕනද කියලා බුදුරජාණන්සේ අදහස් කරනවා. මගේ තියෙන රුචි අරුචිකන් ටිකක් පාවා දෙන්න වෙනවා. මනාපමනාප ටිකක් පාවා දෙන්න වෙනවා. ආශාවල් ටිකක් පාවා දෙන්න වෙනවා. නැත්තම් මේ හැම එකකින්ම අර ඉතුරුන පුංචි රොඩ්ඩෙන් සම්පූර්ණ කතාව පටන් ගන්නවා. ඉතින් එක සැරයක් වෙලා මේක කරන්න බෑ. ලක්ෂ වාරයක් වෙනකොට පේනවා. එහෙම යම් මානානුසය අයින් කරනවා නම් යම් රාගයක් තියෙන මේක තැම්පිච්ච නැති මුං ඇටේ මේක තැම්පිච්ච මුං ඇටේ කියලා ඒ විරාගයේ වැඩි බවත් රාගයේ අඩු බවත් තේරුම් අර ගන්නවා. තේරුම් ගන්නකොට හරි කම්මැලිකමක් ඔළුවට එනවා. නීරසකමක් ඒකාකාරීකම මොකක්ද අප්පා මේ වැඩි කොච්චර භාවනා කරුවත් මේ මොනවත් අහුවෙන්නේ නැහැ නේ කියලා. අහුවෙන දේ ටිකයි මත ගෑවෙන හැඳි ගෑවෙන විනාශ වෙන්නේ ගොඩයි. එතකොට ඇති වෙන මේ ඒකාකාරීකම කම්මැලිකම නීරස ගතිය නිදිමත ගතියට විරාගෝ කියලා බුදුහාම සඳහන් මේක භාවනා ජීවිතේ නෙවෙයි ධර්ම ජීවිතේ ගැඹුරුම තැන විරාගෝ සෙට්ඨෝ ධම්මාන. අපි විරාගයට වෛර කිරීම තමයි භාවනා ජීවිතයේ තියෙන කම්මැලිකම. අරණ්‍ය ජීවිතයේ තියෙන කම්මැලිකම. නැත්තම් භ්‍රමචාරී ජීවිතයේ තියෙන කම්මැලිකම. ඉතින් මේ කම්මැලිකම විනෝදාංශයක් කරගත්ත කෙනා නැත්නම් කම්මැලිකම ප්‍රමෝදය ගන්න පටන් ගත්ත කෙනාට විරාගේ උදව්කාරයක් වගේ එනවා. එයා දන්නා මෙතෙක් සංසාරේ අපි කෙරේ විරාගය එනකොට ප්‍රතික්ෂේප කරනවා. එක්ක මද්ද්‍රව්‍ය බීලා එහෙම නැත්නම් කාන්තාව ළඟ තියාගෙන එහෙම නැත්නම් සල්ලි තියාගෙන එහෙම නැත්නම් සූදු කෙලලා එහෙම නැත්නම් මොනව හරි දහන් දහන් ගැටයක් දාලා මාන්නේ නගුට්ටවනෝ අර දුර්වල වෙලා යන රාගේ නැත්නම් විරාගේ වෙනකොට ආය රාගය ඇති කරනවා. ඒක තමයි තාක්ෂණික කියන්නේ. ඒක තමයි මේ සංස්කෘතිය කියන්නේ අද තියෙන. ඒක තමයි මේ දියුණුව කියලා අද පෙන්නන්නේ. සර්වඥාන්සිකේ දියුණුව කියලා කියන්නේ මේ ජීවත් වෙද්දිම මේ දේවල් වල බොඳ වෙලා යන පැත්ත වසංගන්න යන්න එපා. ඒ ඒ බොඳ වෙලා යන පැත්ත පේනකොට හීන දාඩිය දාන. වක්කාර ලකුණු පහළ වෙනවා. ඒකට තමයි ශද්ධාව කියන්නේ. ඒ ශද්ධාව මේ ප්‍රසාද ශද්ධාව නෙවෙයි. මේක කරලා විරාගය බලන්න යන්නේ භාවනා කරා. ඒකට කියනවා ඡාග කියලා. ඡාග කියන්නේ දීලා දාන. තමන්ගේ තියෙන මේ ඒ වගේ වෙලාවට හරි මොකක් හරි කොක්කක් ගහලා ගඟේ ගහගෙන යන මිනිහා පිටුරු ගහ හැරි එල්ලෙන්න හදන ගතිය දැකලා නෑ ඒකත් එපා. යන්න හරපා. ඔය භාවනාවට ඔහොම යන්න අරපන් කියලා කමඨාන Taman සුද්ධ කරලා දෙන්න ඕනේ. මේ භාවනාව වැඩෙනවා. යන්න ඇරියොත් පටිනිස්සග්ගේ කියන අතහැර දැමීමක් කරතයි. එහෙම නැත්නම් අපි කොහේ හරි කොනක් හොයනවා. අර ගසාගෙන යන අපේ සංඥාතෝගේ ගසාගෙන යන අපේ වේදනාතෝගේ ගසාගෙන යන අපේ සංස්කාර තෝගය ආය අල්ලන්නේ නැතුව යන්න නම් ලොකු ඡාග පටිනිසග්ග ගතියක් අවශ්‍යයි. ඒක ස්වභාවයෙන් වෙන්නේ. ස්වභාවයෙන් වෙන්නේ අල්ලන එක බහුරු බන්ධයන එක. ඒ පහුරු බැඳීමට තමයි සංයෝජන කියන්නේ. ඒකට සිංහල කියන හැකිලි. ඒලාට පහුරු දාලා අල්ලනවා අපි. ඒ හැකිලි දිගෑරුණොත් සංයෝජන විසංයෝජන වුණොත් අපි අල්ලන්න හැදුවත් අපිට තේරෙනවා අපි මේ මේ දුවන මුවන් දැක නෙළුව පළාත හරින જાතියක් වගේ අතාරින්න එපා. ඔක තේරුම් අරගන්න ඔය මුවා දෝන මුවා ඔබ ඔය තියෙන ටික මිසක්ව විරාගය මිසක්ව දුවා මුවා හේතු කරන නෙළු පලා ටික දාන්න එපා. අපි භාවනා වැඩේන. උන්නෝක ඉස්සරහට යන්න අරින්න කියලා කියන එක කොච්චර කමඨාන සුද්ධ කළ දුන්නත් ඇතුලේ ওই මාන්නේ තියෙන තාක්කල් මානානුසය රාගේ නැත්නම් ත්‍යාගවන්ත නැතිකම නැත්නම් පටිනිස්සගේ අධහරණ කැමති නැති කෙනා ඒ වෙලාවේදී මොකක් හරි කොනක් අල්ලන. ඕක තමයි තණ්හාව, ඕක තමයි සිද්ධ වෙන්නේ මරණ මොහොතේදී. අල්ලන කොනේ ඊගාව ආත්මය අරන් දෙනවා. කුඩල් ඇල්ලුවා වගේ. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලාම මේ වගේ දේවල් යන්න හදන වෙලාවේ. ඒ කියන්නේ පෙරහැර හමාර වෙච්ච වෙලාවේදී කොනක් ගන්න නැතුව සබ්බ මතිතානං සබ්බ මඤ්ඤණානං අහංකාරං මමංකාරං දැකගන්න මේ බුදුහාමුදුරුවෝ මැරෙන්න ඉස්සෙල්ලා බහනදී ලැබලා දෙන අවස්ථාව මොනම ශාස්ත්‍රුන් වහන්සේ නමක්වත් මේක ගැලවුම් මාර්ගය කියලා දැක්කෙත් නැහැ. උන්වහන්සේ කිසිම කෙනෙක් උතෙන්ද යොමුකරන කමඨාන සුද්ධ කරන්න දන්නෙත් නෑ. ගියත් නැවතත් දෙයයන් ආංශික අනුකම්පාවෙන් ආයෙ මෙතන පණ ආරම්භ දෙන එක තමයි කරන්න හදන්නේ. ඉතින් ඒ ආතුරියත් හරි කැමැති. ඒ වෙලාවට කවුරු හරි ඇවිල්ලා හුස්ම පිඹලා පණ ආරම්භ දෙනවා. සර්වඥාන්සේ කියන්නේ මේ විඥාණය මෙන්න මේ විදිහ අත්ංගමේට යනකොට ආයෙ විඥාණයට පොර දෙන්න එපා. ආයෙ විඥාණයට ආහාර දෙන්න එපා. ඔය බුදුහාමුදුරෝ නිසා යෝක ඔය ගෙවි ගෙවි යන්නේ. ඒ ගෙවෙන්නේ කොහොමද? රූපේ ගෙවෙනවා, වේදනා ගෙවෙනවා, සංඥා ගෙවෙනවා, සංස්කාර ගෙවෙනවා. එතකොට සංස්කාර හීන නූලෙන් විඥාණයට කියනවා මම මොන වගේ කොට පෙරක දොරකමක් දුන්නොත් මොන වගේ දහංගටයක් දැම්මොත්ද ඔබතුමාට නැවත බලය තහවුරු කරන්න පුළුවන් වෙන්නේ කියලා සංකාරපච්චා විඥාන. අන්නේ වෙලාදී සංස්කාර වලට ඔළුව උස්සන්න දෙන්නේ නැති ගතියට ශ්‍රේෂ්ඨ නමක් බුදුහාම දැම්මා සංඛාර උපේක්ඛා. සංස්කාර වැඩ කරන්න මම කියාගන්න එපා. උඩගිඩි දෙන්න එපා. ඉනිමම් බඳින්න එපා. සංස්කාර ඇවිල්ලා ඒ වෙලාවේ විඥාණයට වන්දි වට්ටකම් කරනවා. විඥාණයට හුස්ම දෙනවා. કૃත්‍රිම ශෝෂණය දෙනවා. ව්‍යායාම කරනවා. සම්බාහනය කරනවා. මේ කොහොම හරි රකින්න හදනකොට මේ ඍජු වැඩ විතරක් නෙවෙයි වංචාකාරී වැඩ රාශියක් එනවා. දෙන්නේගේ වෙනසක් නැහැ. හැම කෙනෙක් තුළම තියෙන ෂටගතිය සමානයි. හැම කෙනෙක් තුළම තියෙන වංචාගතිය සමානයි. මායාගතිය සමානයි. ඒක කටුගහේ කටු උල් කරන්න ඕනේ වගේ එන එක අන්න ඒක මැරෙන්න ඉස්සෙල්ලම Taman තුළ තියෙන මේ වංචක බව, ചാටු කතාදිය, කුහක කව, ලපනාගතිය තේරුම් ගත්තොත් ඒ මාසලා තියෙනවා කවුරුවක්වත් වංචාවට අහු වෙන්නේ නැහැ. බලවෙනීම මම වංචාවට අහු වෙන්න ඕනේ. ඒකට තමයි අනික් කට්ටිය වංචා කරන්න පුළුවන් වෙන්නේ. ඒ ද්වේෂය වගේ එකක්. අපි ද්වේෂෙන් කාට හරි ගහන්න අසුචි ටිකක් ගත්තොත් මම ඉස්සලා අසුචි අල්ලලා තමයි අනුර ගහන්න වෙන්නේ. අන්න ඒ වගේ මේ ෂටගති මායාවී ගති නැති එකට කියන්නේ අහිංසක කියන්නේ. අපි ළඟ නැත්තේ ඉච්චරයි. අපි ළඟ පටන් ගන්න කාලේ තිබුණ හරි අහිංසකකම. ඒක හරිම සාහිත්‍යයි. ඒක හරිම රසාස්වාදයයි. ඒක හරිම අනුත්යගේ ආතති අඩු කරන සුළුයි. අපි වයසට යන්න යන්න යන්න යන්න අහිංසක නැහැ. කට්ට වෙට්ට පිට්ටල දහබදුරා පට්ට වඳුර හිතක් හදාගෙන තියෙනවා. එක එක කුණුවනයකට කොයි කොයි තාලවලට වුණත් අහිංසක පංච නම් අපි ඔක්කොම සමානයි භාවනා අධිකරණ අපි ආපහු ගිහිල්ලා අර අහිංසක තැන දෙනවා ඔබට ඕනේ නම් මෙන්න මෙතෙන්දී යමක් නොකර බලන්න හිටපන් මේ විඥාණයට යන්න අරපන් හිතට ෂටගති පාන්න නැතුව මායාවී ගති කරන්න නැතුව ඉතින් මෙතන එකලස පොඩ්ඩක් හිත කල්පනා කරන්න ඉති විඥාණං කියලා දැනගත්තට බෑ විඥාණය හටගන්නේ කොතනද දෙකක් කියලා කියපු තැන ඉඳලා විඥාණය පටන් ගන්නවා තෝ සිංහලයි මම දෙමළා තෝ බෞද්ධයා මම මිත්‍යා දෘෂ්ටිකයා. මොන්න තැනක හරි මේ පන්ති වේදේ මූල ධර්මවාදී හටගත්තා නම් ඒක හොදලා ගන්න දෙයක් නැහැ කිය. ඒක කක්කමයි. ඒ නිසා අපිට පුළුවන් ද අඩු ගන්න තමන් භාවනා කරන මේ ආස්වාද ප්‍රසවාස දෙක කියලා වෙන් කරලා බෙන්නලා ඒක බලබලා ඉඳදී දෙකේ වෙනස නැති වෙන හැටි දකින්න. මේ නාම රූප කියලා වෙන් කරලා පෙන්නලා බලබලා ඉඳදී මේ දෙකම නිකන් ගොජයක් බවට පත් වෙන හැටි දකින්න. මේ හට ගන්නවා මේ නැති වෙනවා කියන දෙක වෙන් කරලා පෙන්නලා හටගත්ත කොටයි නැති වෙන කොටයි ඒකාකාරී මායාගතියක් තියෙන්නේ කියලා මේ දෙක දිහා බලන්න පුළුවන් නම් අපි ඒකට කියනවා මේ කවුරුත් පිළිගන්න සතුටු වචන තමයි සංඛාර උපේක්ඛා. මේ සංස්කාර පිළිබඳව නන් දෙන්න යන්න එපා. මේ ඔක්කොම එකයි. නන් දීපු ගමන් ගැටුම. දැන් නන් දීම පැත්තක තියලා gediye නටන්න දරපන්. මේක චිත්ත නියාමයක් කියලා කියන්නේ. ඒකට කියන්නේ ධර්ම නියාමයක්. හේතුඵල ධර්මයක් කියන්නේ. ඔබ මේක මම කෙරුවා, මම කෙරුමා, මම අයියා, මම අක්කා නැත්නම් අරයා මට විරුද්ධව කෙරුවා. යාමගේ හතුර කියලා කියපු ගමන් එච්චර අපි කැත්ත පොල්ල අරගෙන කැතපට ගහගෙන ගහපේ මරපේ ඔලුවට කොටපේ පාලි සංස්කෘතත් කිව්වා කියලා ඔන්න වලිය පටන් ගන්නවා. ඇතුළේ පිට වෙනසක් නැත්නම් කොයි දරන්නු කරන්න දෙයක්. මහමූදේ මේ පැසිෆික් සාගරේ කවදාවත් ඉන්දියන් සාගරේ එක්ක ගහගත්ත කතාවක් නැහැ නේ. දෙකේම තියෙන එකම වතුරනේ. ඉන්දියන් සාගර වෙනුවෙන් මැට්ටෝ ගහ ගන්නවා. සාගර සීමාවල් දාගෙන රජයන් බෙදාගෙන මේ වතුරෙන් රට රාජ්‍ය බෙදාගෙන දේ සීමාර්ගල කරනවා. වතුර එහෙම ගන්නෑ. හුළඟ එහෙම ගන්නෑ. ගින්න එහෙම එකක් නෑ. මෙවගේ නෑ. මිනිස්සු මේ ටික මම කියාගත්තට පස්සේ ඉතින් අර මුර්ග සංවැසර දෙමිච් එකෙක් වගේ දගත්ත අවුදේ අරගෙන දැකමිනියා හතුරෙක් කරගෙන මිතුරෙක් කරගෙන මේ යන සටන දිහා බලනකොට අසුචි වලකේ ඉන්න අසුචි පණුවෙක් ලොකු අසුචි කැලක් හම්බෙච්චාම අනිත් උන් අඬහර පණලෝ බලපන් තොට හම්බුනේ මට හම්බුනේ කියලා උඩින් අරගෙන දුවනවලු. ඔන්න ලාභ සත්කාර වලට කේමනන්ද සාංශ දීපු උපමාව කියවන්න පොත අරගෙන අසුචි පණුවේ ගලක ඉන්න අසුචි පණුවෙක් ලොකු අසුචි කැලක් හම්බෙච්චාම අනිත් උන්ට අඬහර පණලු තොපි මැට්ටෝ තොපි දන්නේ හම්බ කරන ඕ බලපේ මං හම්බ කරගත්තයි කියලා ඒක තමයි තියෙන්නේ. අර ලොකෝට හම්ුණත් පොඩි රමණ අසුචි අසුචි පණුවෙක් හොදලා කර ගන්න බෑ. අන්න ඒ වගේ අපි මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට මේ එක එකට පහඳින ගතිය. එහෙම නැත්නම් මේ මොන දේ හරි දඩමීම කරගෙන මේ කරන්න හදන ගතිය හුඟ දෙනෙක් හිතනවා සංඛාරූපේකදී ඉතුරු වෙයි කියලා. නෑ සංඛාරූපේක ආදී සෙන්නේ තේරම සුන්නක් දීලා ඉලන. බුද්ධ ආගම වෙනුවෙන් කරන සටනත් අතහැරලා දාන්න වෙනවා. මාගේ මේ සරණ රට ජාතිය සඳහා නෙවෙයි මගේ නිවන කියන එකත් අතහැරලා දැම්මේ නැත්නම් එහා පැත්තට යන්න බෑ. ඒක හරියට කියනවනම් රිටිපයින මිනිස්සයා රිටේ ආධාරයෙන් ඉහළ කෙළවරට ගියාට රිට විසිකරේ නැත්තම් උන්දට රිටිපැනීමේ ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. පොල්ල හැප්පුණොත් එimhe හරස්පාරකේ ඌ අවලංගු වෙනවා. ඒ උඩට ගිහිල්ලා රිට විසිකරන්න ඕනේ. සංඛාරුපෙක්කාව කියලා කියන්නේ ඉහළට යන්න හොඳටම උදව් කරපු රිට උඩටම ගිහිල්ලා විසිකොල්ල දාන්න. අපි ඒකට කියන්නේ හෙලපහුව වෙනකොට ඉනිමඟ විසිකරනවා. ඔය නිසන්වනේ පල්ලේ ඇඳලා තියෙන චිත්‍ර බලන්න හෙලට කොට වෙන්න උදව් කරපු ඉනිමකට පහින් ගහලා තියෙන චිත්‍ර ඇඳලා තියෙනවා. ඉතින් මේකට උදව් කරපු එක එකටවත් ස්තුති කරන්නේ නැහැ. එහෙම සම්ප්‍රදායක් අපි ළඟ නැහැ. මොකද උදව් කරන්න පුළුවන් නේ උන්ට සංස්කාර වලට විතරයි. සංස්කාර උපේක්ඛාවට යනකොට තියන තියෙන ඔන්න උඹත් ඉගෙන ගනි. පුළුවන් තරම් ඉහළට ඵලයන් ඉහළට ගිහිල්ලා නෙළුම වතුරේ සිනිගඳ ගන්නෙත් නැහැ. මඩේ තියෙන මඩ ගඳ ගන්නෙත් නැහැ. යා ලස්සන පිවිතුරු සුවඳක් ඇති කරන වතුර වැටෙනකොට ගෑවෙන්නෙත් නැහැ. ඇලපතේ වතුර වගේ. ඉතින් මේක ಗುಣමක්කම නෙමෙයි. ඒක සුන්දර ගතියක්. ඒක නිසා මේ සංඛාර උපේක්ඛාවට යන්න නම් ඉති විඥානස්ස අත්ථගමෝ කියලා අර අර හීන්දාඩි දාන වෙලාව, ක්ලාන්ත වෙන වෙලාව, නිදිමත වෙන වෙලාව, බය වෙන වෙලාව, අසරණ වෙන වෙලාව, එහෙම නැත්නම් තොලකට වේලෙන වෙලාවක් එනවනේ. අන්න ඒක හුරු කරගන්න ඕනේ. ඒකට දාන්න නමක් විරාගය කියලා. මේ විරාගයේදී මම හැසිරෙන ස්වරූපයෙන් මගේ මනුස්සකම ඉතුරු වෙනවා. මනුස්සකම හතරේ යෝගාවචර ගතිය. ඒකෙදි ඔක්සිජන් දෙන්න ආයෙ පනපවන්න උත්සාහ කෙරුවොත් රාගය ඇවිල්ලා විඥානේ පහළ වෙනවා. ඒ නිසා මේ අවිද්‍යාව යතිතා සංස්කරණය කරනවා. සකස් කිරීම කරනවා. මේකට වේශ නිරූපණය කියලත් කියනවා. අංග සංස්කරණය කියලත් කියනවා. මේ නාටකම් කලාවේ. අංග සංස්කරණය කරන්න කරන්න කරන්න එයා අංග සංස්කරණය වැඩි තරමටම අවිද්‍යාව වැඩි. විද්‍යාව අවිද්‍යාව අඩු වෙනකොට gediya පිටින් කාලා නිකන් ඉන්නවා මිසක පොත් අරලා කණ්ඩ යන්නේ පොත්තත් එක්කම කාලා නිකන් ඉන්නවා. සංස්කරණය කරන මනුස්සයා උඩ පැත්ත කපලා යට පැත්ත කපලා මැද කෑල්ල විතරක් කනවා. ඉතින් අන්තිමට ගේනවා උඩ පැත්තේ යට පැත්තේ ෆයිබර් තියෙනවා. පස්සේ මැද කෑල්ල කාලා ෆයිබර් වලට ෆාමසි එකට යනවා. ගිහිල්ලා කියන මේ බනනා ෆයිබර් තියෙනවද කියලා අහනවා. කෙසෙල් කිරි කනකොට පොත්ත විශ් කරනවා. ඊට පස්සේ අහනවා මේ ෆයිබර් තියෙන ෆයිබර් කියන්නේ පොත්ත. පොත්ත විහි කරලා කාලා ඊට පස්සේ හැදෙන මේ කඩප්පුලි ලෙඩවලට පොත්තම හරි ගසලා මිරිකලා දෙනවා ෆයිබර් කියලා ඒක ආපම සනීප වෙනවා. රීල උණ්ඩ කවදාකවත් පිළිකා තියෙනවද බලන්න. ෆයිබර් රෝග තියෙනවද බලන්න. පටන් ගන්න පොත්තේ. පොත්ත කෑවට පස්සේ ඌට ඕන ඩෝස් එක ඌට හම්බ වෙලා ඌ අපිට ණය අපෙන්නවා. අනේත් ඔබේ ශාස්ත්‍රය, අනේත් ඔබේ ආහාර විද්‍යාව, ඔබේ පාම්පෙත්ත කපනකොටත් උඩයට කපලා කන්නේ. බුලත් කොඩේ කනකොටත් නැට්ටයි දැල්ලයි කඩලා කන්නේ. ඒකේ විෂ තියෙනයි කියලා. ඉතින් ඒක ලෙවල් ෆයිබර් ගන්න වෙනව පොලිපේ ඉන්නවා. මොකක්වත් නැව තියෙන විදියට කාපා. ශිෂ්ටාචාරයට එන්නේ ඉතල මිනිස්සු කෑවේ තියෙන විදියට කිසි ලෙඩක් නැහැ. දත් හොඳට හයියයි. මැරෙනකම්ම දත් තිබ්බා. දැන් කන දේවල් වලට දත් නෙවෙයි කෝකක් දිරනවා. ඒ මොකද අර හොඳ කෑල්ල සංස්කෘතියේ නාමයෙන් ආහාර විද්‍යාවේ නාමයෙන් අයින් කරනවා. අයින් කරලා මදයක් කවනවා. ඒකල ඒකට භෝජන සංග්‍රහ තියෙනවා. භෝජන සංග්‍රහදී කවදාවත් හම්බෙන්නේ නැහැ. හොඳ දේවල් හොඳ දේ ගන්න ගහන්න ගහ උඩින් කරන කණ්ඩෝල. 100ක් නැත්තම් මොකොත් බෑ ගහේ තියබ්බ තැලුව කෑවා. අන්න ඒ වගේ එන දේ හොඳයි. හැබැයි එන දේ පැංගිරි. එනෝ චිත්ත ගතිය තියෙනවා. එන දේ තියෙනවා පැංගිරි ගතිය. ඕකේ තමයි ආහාර විද්‍යාව තියෙන්නේ. ওই ශිල්පේ කේක් වල චිත්ත පැංගිරි මොකොත් නැහැ. හරි රසයි. කන්න පුළුවන්. කෑවට පස්සේ එක්ක මහත් වෙලා රෝගයක් එනවා නැත්නම් ඩයබටිස් කියන නැත්නම් කොලෙස්ටරෝල් කියන ඊට පස්සේ ෆයිබර් කියලා වෙන මේ රෝගයක් එනවා ෆයිබර ගන්න ඕනේ. ඉතින් අපි කට්ටිය හරි නම්බුකාර කෑම නම් තමයි ෆයිබර්. <laughs> දන්නේ නැහැ මේ ගේල් ගෙඩි පොත්ත කියලා. දන්නේ නැහැ මේ පැපල් පොත්ත මේ තියෙන අඹ පොත්ත කියලා ඒව කන්නේ ඒව අශිෂ්ටයි කියලා ඒක වෙන් කරලා මැද කෑල්ල කනවා කාලිවලලා හදා ගන්නවා වගේ සංකාර උපේක්ඛා ඥානෙට ගියාට පස්සේ බලන්න හොඳට පාටල වාඩි වෙලා මොනවත් නොකර ඉන්න පුළුවන් ප්‍රමාණය මේක සංස්කරණය නොකර ඉන්න එක අංග සංස්කරණවල කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ඒ තරමටම සතිය වැඩෙනවා බුදුරජාණන් ශ්‍රීසේක ඔබ සරලව කියනවා ඔබට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා ඉරියව් මාරු නොකර සංස්කරණ නොකර ඉන්නා තාක්කල් දුක්ඛ සත්‍ය පිළිබඳව ඉදිරි ගමනක් තියෙනවා. යම් වෙලාවක අපිට එන්න එන්න මට වයසයි, මට අර ලෙඩේ තියෙනවා, මේ ලෙඩේ තියෙනවා කියලා මේ ශරීර ආසාවටයි, ජීවිත ආසාවටයි මේ bitter මල්ල රැක ගන්න උත්සාහ කරන මිනිස්සයාට કોઈ සංකාරූපෙක්කාවක්වත් එහෙම නැත්නම් මේ ඡාගය කියන පරිත්‍යාගයක්වත් පුහුණු කරන්න ලැබෙන්නේ නැහැ. එහා මේ ශරීර ආසාව තියෙන. ඒ නිසා කුමර කුමරි සැප විඳපු යත්තන්ට භාවනා ක්‍රමයක් හෝ තපසක් ගැලපෙන්නේ නැහැ. ඒත්තන්ට වෙනම පිටසංකොටු තියෙනවා. ඉස්පිරිතාල තියෙනවා. මේ හීරගෙවල් තියෙනවා. උසාවි තියෙනවා. ඒව ඒගොල්ලන්ට මාලිගාවක්. ඒවයිමයි ගත කරන්න වෙන්නේ. මේ සාමාන්‍ය ජීවිතය ගත කරනට පිටසංකොටු වලට යන්න ඕන ගමන් නැහැ. උසාවි වලට යන්න ඕන ගමකුත් නැහැ. ඉස්පිරිතාල වලට යන්න ඕන ගමකුත් නැහැ. ගියොත් පරණ කර්ම වලට යන්න වෙයි. හැබැයි තේරුම් ගන්නවා ඉස්රා ඉස්පිරිතාලට යෑම තමයි ප්‍රධානම රෙඩේ අද තියෙන්නේ. සමාජයේ තියෙන ප්‍රධාන වැඩි ස්පිතාලට යන්නේක. යන්නේක විතරයි හුරන කන්න උන් දන්නේ. යන්නේ නැති එකන බය කර කර තියාගෙන ඉන්නවා. යන්නේ බයෙන්ද ලෙඩේ හැදෙනකොට වෙන්න පහුවෙලා හැම එන්න එපා කියලා. එපයි කියලා වස්ති ගියා කියලා විසි කරලා නැහැ කවුරුවක්වත්. ඊට වැඩි බිලක් දෙනවා. පටන් ගන්නකොටම ගියොත් සදා සොත්ති. හැමදම ලෙඩ. බලන්න වල්බල්ලේ කවදාකවත් බෙහෙත් තරම් තියනද කියලා. ඇල්සේෂන් බලන්න ඔය වල්බල්ලන්ට ලෙඩ තියනද කියලා බලන්න. සී ඉතිහාසවත් දන්නවද වල් බල්ලෙක් ලෙඩ වෙලා වෙටරන් සර්ජන් ගාඩ් ගියා. කිසිම බල්ලෙක් යන්නේත් නැහැ බල්ලෝ හදන මහත්තයාට තමයි අමාරු. එයාට තමයි වෙටරන් සර්ජන්ට ඕනේ. බල්ලෝ කැමති නැහැ. බල්ලෝ කැමති නැහැ. එහෙම බල්ලෝ හම්බ කරගෙන කනවා දකින්නේ. <laughs> නැත්නම් එහෙම නැත්තම් වෙටරන් සර්ජන් කෙනෙක් නැත්තම් මේ පැත්තේ ගියක්වත් ගන්න හොඳ නැහැ. මොකද ඉතින් හැදිච්ච නැති බලාතක්. මේ ගොන් වෙදෙක් ඉන්න ඕනේ, බලු වෙදෙක් ඉන්න ඕනේ. එහෙම ඉන්න තැන තමයි දිනු පළාත් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ සංඛාර උපේක්ඛාව දන්න මනුස්සයට ලෝකෙම අයිති. අසට ඕන් කිසිම තැනක විදේශයක් කියලා ගන්නෑ. ගිය කොතනද වැඩ කරන්න ඉන්නවා. ඒකට කරන්න තමයි ඉන්න තැන ඉඳගෙන නලියන්න නැතුව ඉන්න තියෙන ඉඩ. ඒකට දැනගන්න අවිද්‍යාව තියෙන තාක්කල් නලියනවා. නලියන කියන එක දාගන්න සංස්කාරකය. ඒකට ඕන නම් කියන්නේ ඉන්ජන ප්‍රපංචන කම්පන චංචල. ඔක්කොටම කෙලස් කියනවා. ආනිච්චසප්පයි සූත්‍රය කියවන්න ඉන්ජන කම්පන චංචල හිතේ තියෙන කියන ප්‍රපංචන කියලා ඒ සියල්ලගෙම කියලා කියන්නේ කෙලෙසයක්. නිසා යම් තැනකදී මැටි පිට තිබ්බා වගේ ඉන්න පුළුවන් ගතිය තමයි මේ භාවනාවේ තියෙන ලොකු විසංඛාර ගතිය. අපි උත්සාහයක් ගන්නවා මේ සීල ශික්ෂා නෙමෙයි කතා කරන්නේ. සමාධි ශික්ෂාට කරන අනුග්‍රහයක් වශයෙන් තිබ්බතන මැටි පිට වගේ කොච්චරලා ඉන්න පුළුවන්. වේදනාව තියෙද්දිත් නලියන්නේ නැතුව පොඩ්ඩක් ඉන්න බලන්න. සංඥාව කියනවා නැගිටපන් කියලා ඒත් පොඩ්ඩක් කියනවා. සංස්කාර කියනවා අර වැඩේ කරන්න තියෙනවා මේ වැඩේ කරන්න තියෙනවා හරි. පොඩ්ඩක් වෙලා ඉන්න බලනකොට අන්න ඒ තුල ඇති වෙන යම් පැතිරීමක් ඉදිරි පැතිරියාමක් තියෙනවනම් ඒක සතියටත් ආධාරයි, භාවනාවටත් ආධාරයි. ඒ වගේම තලතුණකමටත් ආධාර වෙනවා. ඒ ආධාර වෙනකොට මේ සංස්කාර අඩු වෙන්න අඩු වෙන්න විඥාණයට කරගන්න දෙයක් නැහැ. හරියට ඩ්‍රැකියුලාට ටෝච් එකක් ගැහුවා වගේ. නැත්තම් රිලෙව් එක කලලා කූඩුවකට දැම්මා වගේ. එහෙම නැත්තම් වල්මී හරකෙක් ගෙනලා ගන්තොටේ බැඳගත්තා වගේ. ආනි වගේ මේ විඥානේ අපහසුරපත් වෙනකොට විඥාණයට නැවත ඔක්සිජන් දෙන්නයි ප්‍රථමාධාර දෙන්න වෙනව වෙනුවට විඥාණය තමයි හොර මුලේ ප්‍රධාන නායකයා. මිනිහා අල්ලන්නේ ඒක ලේසි නෑ. ඌ අල්ලන්න රූප අල්ලලා වේදනා අල්ලලා සංඥා අල්ලලා සංස්කාර ඇල්ලුවාට පස්සේ අර මනුස්සයා නිකන් කරගන්න දෙයක් නැතිකමට හෙලි පහළ වීමක් වෙනවා. ඒක වසංගණ්ඩ කරන ක්‍රීඩාවලට අපි කියනවා ෂට මායාවී වංචනික ගති කියලා. ඒ ෂට මායාවී ගති එළියට ආවේ නැත්නම් මම කවුද කියලා තේරෙන්නේ නැහැ. අපි ඒව හෙලි කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර. මයිලගේ මෙන්න මේ වගේ ෂට ගතියක් තියෙනවා. මයිලගේ මායාවී ගතියක් තියෙනවා. මගේ චපල ගතියක් තියෙනවා. අනේ දැක්කොත් මට කියන්න. මාත් මේක හදා ගන්න ඕනේ කියලා. අපි මේ එවැනිම රෝග තියෙන කට්ටිය එක තැන් වෙලා ඉන්න තැන භාවනා මධ්‍යස්ථානය කියලා කියනවා. අපි ඒක නගාගේ අඩුපාඩු අපි කියාගෙන වසන් ගන්න යන්නේ නැතුව හෙලි කිරීමෙන් බුදුරජාණන්සේ කියනවා ආවි කතායිසු පාසුවෝති. හෙලි කරන්නේ පහසුවක් තියෙනවා. න පටිච්චන්න වැහුවොත් කුණ වෙනවා. වැහුවොත් විෂ වායු හැදෙනවා. ඒ නිසා හෙලි කරන්න. ඒ නිසා හෙලි කරන්න ඕනේ ඒ වගේම ගුණවතෙකුට. يعني මේ හෙලි කිරීම සාන්තියක් බව දන්න අඩු ගානේ අහලා තියෙන කෙනෙකුට ඒ හෙලි කිරීම අපි පව් සමා කිරීම කියලා කියනවා. මේකට පාපෝච්චාරණය කියලා වචනෙත් කියනවා. තමයි පාප උච්චාරණය කරනවා. ඒ මේ මේ මේ නව කතා ලියන්න ජේම්ස් බොන්ඩ් කතා ලියන්න නෙවෙයි. තව කෙනෙකුට කියනවා මම එදා මෙන්න මේ වැඩේ වසංගලා හොරෙන් කරා. නමුත් මට අද තේරෙනවා මේක හෙලි කරන එක හොඳයි කියලා. අන්න ඒ හෙලි කිරීමෙන් ලැබෙන සාන්තිය දන්නේ කඩප්පුලියෝ විතරයි. Taman සාන්තුරේ කියලා හිතාන මිනිහව කවදාකවත් මේක ගැන හිතන්නවත් හම්බ වෙන්නේ නැහැ. හොඳට දැන දැන වැඩි කරපු එක්කනට ලොකු සාන්තියක් තියෙනවා. සුද්ධවන්තෙක් ගාට ගිහිල්ලා කියනවා මේ ඔබතුමාට කිව්වට මට ආමිට ලාභයක් නැහැ. නමුත් මට මේක කියන්න හිතෙනවා. මම මෙන්න මෙහෙම මෙහෙම කරලා තියෙනවා. මට දැන් හිතෙනවා ඒක වැරදි මම මේ කිරීමේ හෙලි කිරීමේ විදිහට. එතකොට ඒකේ නා බුදුහාමුදුරම තමයි. එයා බුදුහාමුදුරම තමයි. හෙලි කරන්නේත් පව කර්ම ඉවරෙච්ච දවසට. එතකම්ම වසංගනවා. ඒ නිසා මේ හෙලිකිරීම කරහා විඥාණයට වෙන සංසිද්ධියට අපි කියන්නේ සංඛාර උපේක්ඛා. ඇති වෙන හොඳ නරක හරි වැරදි මොන දේ හොරක් කමන්නේ. ඒකට උපේක්ෂක වෙලා ධර්මයේ නාමේ කමඨාන් සුද්ධ කිරීමේ නාමේ පාපොච්චාරණේ නාමේ නැත්නම් ਸਰවඥාන්සේ කෙරේ තියෙන සද්ධාවේ නාමේ ධර්මයේ කෙරේ තියෙන සද්ධාවේ නාමයෙන් නැත්නම් සීලයේ කෙරේ තියෙන සද්ධාවේ නාමයෙන් නැත්නම් අඩු ගානේ තමයි සංඝයා කෙරේ තියෙන සද්ධා නාමයෙන් නැත්නම් අඩු ගානේ තමන්ගේ සීලයේ කෙරේ තියෙන සද්ධාවේ නාමයෙන් කියනවා මම මෙන්න මෙහෙම වැඩ කරා දැනටත් කෙරෙනවා මම මේ හෙලි කරන්නේ පව පිටු දකින්නයි ඒ පව පිටු දකින්න දකින්න විඥානයේ අත්කමයට ගියාම ඔක්සිජන් දෙන්න යන්නේ ප්‍රථමාධාර දෙන්න යන්නේ ඒක තේන මට ආධ්‍යාත්මික ගුණ කඳක් වැඩෙනවා ආධ්‍යාත්මික පෞරුෂත්වයක් වැඩෙනවා එහෙම නැත්නම් මේ ශාසනය ගෙනියන්නේක් බවට තේරෙනවා. මේක පූජාර්ය වස්තුවක් බවටපත් වෙනවා. මේක ධාතු ගර්භයක් වගේ වෙනවා. ඒ වෙනුවෙන් එක දෙයයි තියෙන්නේ ඒ පාපය හෙලි කරන්න. අන්නේ හෙලි කරන හෙලි කරන පේනවා මේ නැති වෙලා යන විඥාණයට ආය ප්‍රතිමාදාර නොදීමට නම් සංස්කාරයගේ ක්‍රියාකාරකම්. ඒකයි සර්වඥාන්ස මේක ඉති ඉති සංඛාරා ඉති සංඛාර සමුදයෝ ඉති සංඛාරස අත්තගමෝ කියලා ඉවරලා තමයි කියන්නේ ඉති විඥානං ඉති විඥානස සමුදයෝ ඉති විඥානස අත්තගමෝ. ඒ නිසා හැම කෙනෙක්ම භාවනා කරනට අනිවාර්යයෙන් මේක අත්දකිනවා. නමුත් මිච්ඡා සංකල්පණන් තියෙන ඔතෙන්දි උදව් කරනවා විඥාණයට පොහොර දෙන්න. සම්මා සංකප්පය ආපුවම කියන ඔතෙන්ට එන කාරි දුර්ල කිරි බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාව නිසා ওই කෙලෙස් අඩු තත්ත්වයක් තියෙන්නේ ආයෝකට මුදල් ආධාර දෙන්න යන්න එපා ප්‍රථම ආධාර දෙන්න යන්න එපා ඔක තියා බලාන ඉන්න ඔකට එහෙම ගෙවි ගෙවි යන්න ක්ෂය වෙවි යන්න වැය වෙවි යන්න නිරුද්ධ වේගන යන්න එතකොට පුළුවන් දැනගන්න දවසක අර අනින්ද්‍රිය බද්ධ විඥානය විතරක් නෙවෙයි විඥානයේ සම්පූර්ණ ඊටත් වැඩිය ගැඹුරු තැනකට ගිහිල්ලා අනිදස්සන මට්ටමකට අපතිත්‍ිත මට්ටමකට ගන්න පුළුවන්. එතකොට බුදු විඥාණයම තමයි. ඒක ඒක පිරිසුදු විඥානයේ බොහෝ ප්‍රාග්ගවදී කලලවදී බුදුහාමුදුරන්ගේ විඥානය. ඉතින් ඒකට යන්න බැරි අපි මේක දුර්වල වේගන යනකොට මේකට ජැක් ගන්න. පොහොර දාන. මේකට මේ එක එක පිළියම් කරන. ඒ හැම පිළියමක්ම අපි කරන මේ සංස්කරණයක්ම අපි හිතනවා බුද්ධලික ඥාන කියලා. අපි හිතනවා අපේ නිර්මාණශීලීත්වය කියලා. අපි හිතනවා ප්‍රගතිය කියලා. ඇත්තට මේක සංස්කාරවල උත්කෘෂ්ඨ ඵලයක්. සංස්කාර කොහෙන් හරි අපිව අපේ විඥානේ බේරලා දෙන්න හදනවා. බුදුර ඥානanse කියනවා කකා කකා ගිහිල්ලා උඹ එයිනේ දවසක කකා කකා ඵලයන්කෝ යනකොට බලාගෙන ඵලයන් උඹේ ෂටගති නිසා ඔය භාවනා ඉදිරියට කරගෙන යන්න දෙන්නේ නැහැ. හැබැයි ඉතින් එක සැරේ ගිහිල්ලා බේරක් කරන්නත් බෑ මේක. ටික ටික ටික ටික රත්තරනේ මල අරිනා වගේ ටික ටික ටික ටික කරන්න ඉක්මන් කරන්න කියන එක මම කවදාකවත් කාටවත් උපදේශයක් වශයෙන්වත් දෙන්නෙත් නැහැ උත්සාහ කරන්නෙත් නැහැ. හැබැයි එහෙම ටික ටික හරි ගෙවෙනවා නම් මේ විඥානයගේ අත්ගමයට යනකොට ඊට වෙදියේ තව ටිකක් යනවා දකින්නට වෙන්නේ මරණයට කිට්ටු කරනවා වගේ. කවදා හෝ මරණය දැක්කා කියන දවසට පස්සේ තවම කියන සෝවන් වෙන්නේ. මරණය දැකපු මිනිහට විතර මූර්තිය දැකපු කෙනාට විතර අමූර්තය හම්බෙන්නේ. මූර්තියට බය තියෙන කෙනාට අමූර්තේ පලාතක නැහැ. ඒ නිසා කම්මැලියට බුබ්බලයට බයදුල්ලට නිවන් දකින්න බෑ. මේ නිවනට කියලා කියන්නේ අමෘතය කියලා කියනවනම් මූර්තේ තියෙනනේ මරණය, ලෙඩ, රෝග, ව්‍යාධි අන්න එකට බය ඇරෙන ගතිය තියෙනවනේ හිතාගන්න <clears throat> අමෘතෙට කිට්ටු කරනවා. එතකොට මේ වෙනදට ඇවිල්ලා තෝ මරන්නම්, තෝ ලෙඩ කරන්නම්, තෝ බය කරන්නම් කිව්වට සංඛාරුපෙක්කා තියෙන එක නම් hina වෙනවා. හොඳයි පුළුවන් නම් කරපන්කෝ. කාටවත් එහෙම කරන්න බෑ. කරන්න පුළුවන්කම තියෙනවා නම් කර්ම ශක්තිය තියෙන එක ඉතින් කරන්නත් බෑ, කාටවත් වළක්වන්නත් බෑ. ඒ නිසා ඒක වෙන දෙයට වෙන්න ඇරලා අපේ ඒ තියෙන දැරීමේ ශක්තිය එහෙම අපේ තියෙන තපස අපේ තියෙන තල තුනකම වැඩෙනවනම් ඒකට කියන්න පුළුවන් ඉති විඥානස අත්ථගමෝ කියලා. එහෙමනම් අර ඡාග පටිනිසග්ග කියන තමගේ රුචර්චකම් පාවා දීලා අනුපාදා විමුක්ති කියලා කියන්නේ ක්‍රමයෙන් ටිකෙන් ටික ටික උපාදාන කරන්නේ නැතුව විමුක්තියට යන්නේක එක රැකින් වෙන්නේ නැහැ. අපිට පෙන්ලා දීලා තියෙනවා මාර්ග ඥානය විශේෂයෙන් ඵල මාර්ග ඥාන එක චිත්තක්ෂණයක වෙන්නේ කියලා. නමුත් දිග ගමනකදී ඒ සිදුවෙන අඩුවීම, ගෙවන් වීම තමයි මේකේ තියෙන ලස්සන කෑල්ල. ඒකට තමයි පටිපදා කියලා කියන්නේ. ඒ නිසා මතක තියාගන්න අපි මේ සංස්කරණය කරගන්නව වෙනුවට යමක් සංස්කාර පිළිබඳව තියෙන උපේක්ෂාව කියලා කියන්නේ දසවිධ උපේක්ෂාවන්ගෙන් උතාම ශ්‍රේෂ්ඨම උපේක්ෂාව නිසා ඒකට ධෛර්යය කරන්න අටුවාචාන් වහන්සේලා නිවැරදිව කියන සංඛාර උපේක්ඛා ඥානය ලබන්නේ සෝවාන් වෙන්න ඉස්සෙල් නමුත් අරහත් හිත කියන්නේ මේකයි කියලා එකෙන් අත්දකින්න. කිසිම දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ දේශ බලාගෙන ඉන්නවා නොදක්කා වගේ. අහගෙන ඉන්නවා බීරෙක් වගේ. මුන්දටම දැනෙනවා කරන්න ඕන දේ නොකර නිකන් ඉන්න. බැන්න මලමුණක් වගේ විලියක් ඉඳලා බලනවා මේ චිත්තක්ෂණේ පුළුවන් ද සංකාරූපිකව ලබන්න කියලා. ඉතින් ඒක උසස්ම තපස. එතන උසස්ම ඡාන්තිය, කන්ති, පරමං, තපෝ තිතික්ඛා. තිතික්ෂාව කියලත් මේකට ශාන්තිය කියලාත් කියනවා. තපස කියලාත් කියනවා. ඉතින් ඒක තරුණ ජීවිතේ ලේසි කියලා බුදුරජාණන්සේ කියනවා. ජීවිත ප්‍රථම වයසේදී මේක නම් මේ පණිවිඩය දී ගන්න අමාරුයි. ඒකට තරුණ ජීවිතේ පේන්නේ මේක නෝන්ජල්කමක්, ප්‍රශ්න පැණියාමක්, කරන්න පුළුවන්කමක් තියේදී නොකර සිටීමක්. ඒක නිසා තරු ඇඳලා ගහන එකයි ක්‍රමේ තියෙන්නේ. බල්ටි ගහන එකයි, ජූඩෝ ගහන එකයි, කරාටි ගහන එකයි මේ කාලේ තියෙන්නේ. ඒ නිසා ඉතින් අර 40 පැන්නට පස්සේ ඥාන ඉන්ද්‍රිය මෝරවුවට පස්සේ නම් මේක තේරුම් ගන්න ඉඩ තියෙනවා. සරුවචනසේ අවුරුදු 36 දී තමයි මේක අල්ලගත්තේ. නමුත් මුල් මුල් ධර්මදේශනාවල මෙච්චර මේවා ලක්ෂණ පෙන්වන්නේ නැහැ. පරිණිරවාණය කිට් වෙනකොට අවසාන ධර්මදේශනාවල අනිකට්‍යත් එක්ක ගැටිලා කරන ධර්මදේශනාවල වෙනසක් තියෙනවා. මේවා පෙන්නලා දීලා තියෙනවා. මොකද අත්දැකීමෙන් ලැබලා තියෙනවා. ඒ නිසා Taman දැනගත්තට බෑ ඒක තව කෙනෙකුට කියලා දෙන්න උත්සාහ කරනකොට තමයි ලෝකෙට ගැළපෙන ක්‍රමයට මේ ඥාණය පසුබිමට සාපේක්ෂව හැදෙන්නේ. නැත්නම් ප්‍රායෝගික වෙන්නේ නිසා අවුරුදු 45 ඇතුළත ਸਰවඥ දේශනාවේ මොකද්දෝ පරිණාමයක් පේන්න තියෙනවා. ඒක අපි පිනට වෙච්ච එකක්. ඒ නිසා උත්සාහ කරලා බලන්න මුල් මුල් ධර්ම අත්දැකීම්, පසුපසු අත්දැකීම් වලට ආධාර උපකාර වෙන විදිහට එන්න එන්න මේ සංඛාරූපිකාව තියාන ගත්ත ඉරියව්වේ ගත්ත අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක විඥානයාගේ අත්ගමය දැකීමට ගන්න උත්සාහයක් වශයෙන් දැනගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ධර්මදේශනා විදි කරන විදිහට සුළු වේලාවක් අරගෙන මේ පිළිබඳව මධ්‍යමතාන්තර ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඒ සඳහා එහෙම නැත්නම් අපි ඊතාවතා ආදී කාථා සජ්ජහනා කිරීමේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ආඝාතනංශ මේ දේශනාවේදී අහන්න ලැබුණා දැන් අපි අද වෙනකල් හිතාගෙන හිටියේ කියන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි උන්වහන්සේ සියල්ල අවබෝධ කරා ඒක ගැන සැකයක් නැහැ. අනිත් උන්වහන්සේගේ දේශනා විලාශයේත් ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයක් තිබිලා තියෙන. ඒ කියන්නේ ඒක විපරිණාමයටපත් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ පොඩි හඳුන්වීමක් කරනවා. ඔය ඉතින් අර පූර්ව බුද්ධ ශාසනය අපර බුද්ධ ශාසනය කිව්වා පූර්ව බුද්ධ ශාසනය කිසිම ශික්ෂා පදයක් නැහැ. ප්‍රඥාවට විශ්සක් නැහැ. එතෙන්දී සාරිපුත්‍ර සාන්තිම ගිහිල්ලා කියනවා මේ ශික්ෂා පද බලවන්න මේ වගේ තියෙන්නේ නැහැ. ඉන්න ඒක ਸਰවඥ විෂයක්. සංඥා වැඩි වෙනකොට ලාභ සත්කාරය වැඩි වෙනකොට තමයි ශික්ෂාපද පෙනෙන්නේ. ලාභ සත්කාර නැතිල බනවල දෙයක් නැහැ. බුදුහාමුදුරු නම් බුදුහාමුරු තමයි. නමුත් කියන දේවල වෙනසක් තියෙනවා හැප්පෙන කට්ටියත් එක්ක බලනකොට. අපි හිතනනම් තවත් දේවල් කියන්නේ. මේ දැන් ඉන්න පිටු පිටට බුදුහාමුදුරු හම්බුනා ලාල් ඉන්නකොට කියනවා මං හිතනනම් අනිවාර්යයෙන්ම අනලු සාංශේ ආර්ථික විද්‍යාව ගැන මොකද්ද කියලා. ඒක අහලා නැන්නේ කවුරක්වත් බලන්න. අහුවනම් දැන් টොප් එකට අපිට මේ බෞද්ධ ආර්ථික විද්‍යාව දෙන්න තිබ්බනේ. අපේ කට්ටිය කර්මන මූණ දිහා බලන ඉඳලා පිළි අරගෙන තියෙනවා මං හිතනනම් අහනවලු. ඉතින් ඒකට බුදුහාර කොස්සක් හරි අතර ගන්නවනේ. <laughs> ඔය බුදුහාමතුර නෙවෙයි. මොනවා හරි වෙන්න අපි හිතියා වෙනසක් කරන්න තිබ්බා තමයි. හැබැයි ඉතින් කක්ක කරන එක තමයි. ඒ නිසා හැමදේම පෙරලෙනවා. ඒ කියනවා මේ බුදුචාන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥානයත් ඒකේ පාටිහාරීය ඥානය කියලා තන කෝකද එලි කරන්න ඕනේ කියන එක. ඒක ඉන්ටරැක්ෂන් එකේ හැටියට සිද්ධ වෙන්නේ. බැඩ්මින්ටන් දක්ෂයා වුණාට බෝලේ නැහැ වෙලාවට නෑ ස්ට්‍රෝක් එක ගහන ස්ට්‍රෝක් එක යාගේ දක්ෂකම බතකට ගොඩක් කල් බලාගෙන ඉන්නවා. බලා ඉන්නකොට පේනවා අපි අපි කොල්ලෝ ලෝඩ් පිටියට ගියාට පස්සේ ලෝඩ් පිටිය පුරුදු වෙනකන් තාම ටෙස්ට් මැච් මැච් එක. නමුත් ගිහිල්ලා අඩු ගන්න 20ක් ගහනකන් ඌට පිටිය හුරු නෑනේ. ක්ලයිමේට් එක හුරු නෑනේ. ඉතින් ගියාට පස්සේ ඌ අල්ලනවා. ඇල්ලුවාට පස්සේ ඌ ගෙදර ගියා. නමුත් අර ගිය ගමන්ම ඒ පැත්තේ මිනිස්සුන්ගේ හෝම් ටීම් එක. අපි විසිටින් ටීම් එක අලුත්. ඒගොල්ලෝ එකලම ටෙස්ට් වෙන තියෙන හැකියාව තමයි ඒ ක්‍රිකට් වල තියෙන දක්ෂකම. ගියාට පස්සේ ඊට පස්සේ එහෙදිම උන්ට සෙන්චරියක් ගහලා. ඒ අර එකලම ටෙස්ට් වෙනවා. හැමදේම තියෙනවා ඒ වගේ දැන් පාටි හරිය ඥානෙ. ඥානෙ තිබුණාට කවදාකවත් ක්‍රියාත්මක කරන්න එපා. බෝලේ එන විදියට සෙල්ලම් කරන්න. ඥානෙ ඉස්සර කරන්න ගිය ගමන් ඉතින් ඒ එකක් අර. ඒ දන්න උපතේ ගුරෙක් ඌ දන්නේ නැහැ ඒ නිසා ගියාට කෙසේද කඳු පුප්පන්න ඕනේ නැහැ පෙන පුම්බන්න ඕනේ හිටපන්. ඉන්නකොට එනවනේ පිස්ස පියහට ඉස්සරහට. ඌට විතරක් පෙනේ පොඩ්ඩක් පුම්බලා නැත කරන්නේ. නැතුව කලස් පෙන්නන්න යන්නේ. ඕන්නේ එහෙම නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ කාටවත් කලස් පෙන්නන්න නෙමෙයි ප්‍රයෝජනෙ හලකලානේ. බුදුහාමරගේ සර්වඥතා ඥානෙ කොච්චර පොඩ්ඩක් දෙලි දක්වන්නේ නැත්තේ. ඉවනේ ඇටීරියා කොළ මිටක් අරගෙන අනේ කියලා නොකියපු ධර්ම ඥාණය මේ ඇටීරියා වණේ වගේ මම උඹලාට කිව්වේ මට ඕනේ ටික විතරයි. දැන් ඒක අල්ලගෙන අපි මේ නීති හදාන මම දන්නවා මම බොට වැඩිය දන්නවා කියලා කියන්නේ අසුචි කෑල්ලක් අල්ලගෙන නටන්නේ. කොච්චර පොඩ්ඩක්ද දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක අල්ලන අපි මේ දැක්ක ධර්මයේ දන්නම ත්‍රිපිටක 10 විහාරාධිපති විචිත ධර්ම කතික කියනකොට බුදුහාමුදුරන්ට මොන කීර්ති නාමය දෙන්නද කියලා මට හිතෙනවා. සියලු විහාරාධිපති කියන්නේ වෙනවා. <laughs> විචිත්‍ර ගතිය නෙවෙයි නම් නෑ කියන්නේ. අඩු ඉන්න තමයි ඔය වර්ග බෙදාන කාගෙන යන්නේ. මේ සමස්තය දකිනකොට එක රැල්ලක් කියන්න දෙන බලපෑම සුනාමි වෙලා දුන්න වැඩක් ලංකාවට කිව්වොත් එහෙම මොහොත මොනවා කියයි. අනේ මේකගේ තියෙන මේ කඩප්පුලිකම මේක එක මගේම රැල්ලක් මේ කතා කරන්නේ. මොහොත ඔගේ සාරුණ්ජා ඥානය කියන්නේ බුදුන්සේ දේශනා කරපෙකින් කවදාකවත් මනින් කියන්නේ. ඒකේ මේ වෙලාවේ හැප්පෙන දෙයට අනුව පිසිවිච්ච ගිනි පුපුර විතරයි. ඒක ප්‍රමාණ කරලා මට සැක හිතෙන තැනක් නැත්තම් හිතෙන තැන තමයි චෛසික 32 52යි තියෙන්නේ කියලා අපි දැන් ඒකාන්තයෙන් පිළිගන්නවා. ඔය ප්‍රකාශ කරපු ටිකේ තියෙන ඔච්චරයි. තව ගොඩක් තියෙන ඇති වැඩක් නැහැ. ඩෑෂ්බෝඩ් එකයි සර්කිට් එකයි දෙකක් නේ. ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඔපරේටර් ක්‍රියාත්මක කරන එක විතරනේ ඉංජිනේරුවෙක් පැත්තක් වැඩ තියෙනවා. ඉංජිනේර ඌට ඕනේ නැනේ ක්ලච් එක තද කරනවා. මොකද වෙන්නේ කියලා ඩ්‍රයිවර්ට ඕනේ නැහැ. හැබැයි ඉංජිනේරින් දන්නවනම් ඩ්‍රයිවිං හොඳයි බෑ ඉංජිනේර්ස්ලා බෑඩ් ඩ්‍රයිවර්ස් ලා කියනවා. හොඳ නෑ අරෝධය බලන්න. එහෙම හොඳ නෑ ඒක කරන්නේ. එහෙම කරන්නේ නැහැ. ඉංජිනේරට ඌ ඉංජිනේර බලනවනේ. ඩෑෂ්බෝඩ් එක උට තේරෙන්නේ නෑ. ඩ්‍රයිවර් දන්නේ ඩෑෂ්බෝඩ් එක විතරයි. ඌට ඉංජිනේරුට ගිහිල්ලා කියන තරසයක් වුණොත්. ඒකේ බුදුහාමුදුරුවෝ කියලා අපි අල්ලන්නේ තියෙන උන්වහන්සේගේ ක්‍රියාකාරකම් ටිකක් විතරයි. ඒ නිසා මේ පරිණාමයක් තියෙනවා. ඒ නිසා කියනවා ඒක හමු කෙනෙක් කතා කරලා කියනවා ඔබට බුද්ධහම ඉගෙන ගන්න පටන් ගන්න ඕන නම් දීඝනිකාය කියවපන්. ඉස්සරහට යනකොට මජ්ක්‍ධිමනිකාය කියවපන්. හොඳටම ඇඩ්වාන්ස් වෙන්න ඕන නම් සංයුත්තනිකාය කියවපන්. නිවන් දකින්න ඕන නම් කුද්දකනිකාය කියවපන්. කුද්දකනිකාය නිදාන මොකුත් නැහැ කාරණා ටික විතරක් තියෙනවා. සන්රි අයිටම්ස් ඔක්කොම concentrated clarity එකතු කරලා දාලා තියෙනවා. ඒකේ ආවේ කොහොමද හැදුනේ කොහොමද කියන්නේ දීගනිකාය කියවන්නේ හවල් දන අසවල්වන්සි විසින් අසවල් දනාට මෙහෙම දේශනා කරලාද කියලා කුල 15ක 20ක සූත්‍රයක් තියෙන පොඩි කරුණු දෙකයි තුනයි තියෙන්නේ සීලය මජ්ක්‍ධිමනිකායට යනකොට සමාධිය සංයුතනිකායට යනකොට ප්‍රඥාව ඔක්කොම හැලිච්ච සරු කොටස් ටික කුද්දකනිකායේ තියෙන්නේ ඒකෙන් පටන් ගත්තොත් ඉතින් කරන්න බෑ ඒකට හයි ප්‍රෝටීන් වලින් පටන් ගත්තා වගේ පොඩි ළමයි හැදිලා ඉන්න ඕනේ ආහාර මාර්ගේ. පස්සේ තමයි හයි ප්‍රෝටීන් දෙන්නේ. ඒ නිසා මේක කෙලවරක් නැහැ. ධර්මයේම අපි මේ ගොඩ එන්න ගියාට ගොඩ ආවට ධර්මයේ දැනගෙන නෙමෙයි ගොඩ ඇවිල්ලා තියෙන්නේ. අත්‍ය අවශ්‍ය ටික දැනගත්තා. අවශ්‍ය ටික දැනගත්තා ගියා. ඒත් ලොකු දෙයක් බුදුහාමරගේ පැත්තෙන් බලන්න. හැබැයි ගියාට පස්සේ අපි හිතනවා සියල්ල දැනගෙන ආවි කියලා. බුදුන් කියනවා පැහැින්න එපා බුදු කෙනෙක් ඉන්නවා. ඔබට ඔච්චර ලයිසන් ගන්න බෑ. උඹේ වැඩේම ගොඩ ඉපලයක්. තව කෙනෙකුට උදව් කරපන්නම කවදාකවත් ඇසියුම් කරන්න යන්න නරකයි. සියල්ල දන්නවා. හිතෙනවා. දැන් අපේ වැඩේ දුක නැතුණාට පස්සේ සියල්ල දත්තට වැඩි කියන්නේ ඉතල මොකද ලොකු සේවයක් වෙනවනේ. හොඳ පරිස්සම් වෙන්න ඕනේ. බුදුජාහන් වහන්සේවත් සියල්ල ප්‍රකාශ කළා නැහැ. සනන්ද මේ තව ප්‍රශ්නයක් ආවා මේ පොඩි ෆැන්ටසි ඔරියන්ටඩ් එකක්. කියන්නේ මම හිතුවා දැන් ඉස්සර ඉඳන් හිතන දන්නේ නැහැ නේද? කියතන නිමල් කියලා කෙනෙක් රහත් වුණා කියලා. ඒතරේ රහතන් වහන්සේට පුළුවන් මේ දැන් එයා හතන්නා ටිකක් ඇඩ්වෙන් ඇඩ්වෙන්චරස් නම් හරි වෙනමක් හරි විදිහකට හිතනවා නම් හරි නිකන් මේ ධර්මයේ ක්‍රියා කරලා දෙන්න පුළුවන් කියලා දැන් සයනස් කියන විදිහට එහෙම කරන්න බෑ නේද? ඒ කියන්නේ මේක තියෙන එක ස්ප්‍රෙඩ් එක තියෙන්නම වෙනවා නේ. මේක හරි හරි විචිත්‍රයි. කාපි සමස්ත ප්‍රකාශ කරන්න ගියොත් නැට්ට අපි. අපේ ජාම බේරණ ෂේප් වෙනවා මිසක් ධර්මයේ පිළිබඳව බුදුන් ගැන ප්‍රකාශ කරන්න කවුද අපි? අපි මේ සූර්යාලෝකයෙන් සූර්යතාපේ හදාගෙන සූර්යාට කියන්න පුළුවන් නම් ඔය සමයික පොඩ්ඩක් දික් කරලා දෙන්න ඕනේ මං කිව්වට කරපන් කියලා. එයා කරන්නේ. ඒකෙන් අපිට අර සන්ලයිට් එකෙන් අපිට පොඩි කරන්ට් එකක් හදලා මැජික් පෙන්වන්න පුළුවන්. නමුත් අපි ඒක මතේ අපිට දේවන්නේ. ඉතින් ඔය පැය පැහෙන උගෝදෙනේ ඒ අර බුදුරජාණන් වහන්සේ අව탁සේරුවට ලක් කරන හදනවා කියපු ටිකවත් දන්නේ නැතුව මම සියල්ල දන්නවා කියලා හිතෙනවා. ඒක ඇත්තටම සම්මස්න ඥානෙද වෙනවයි කියලා මහසි ෂැඩෝ පොතේ ලොකුම chapter එක ලියලා තියෙන සම්මස්තෙන්දි මේ සමස්තයක් රීත්තක් වශයෙන් පොඩි දර්ශනේ මතුවෙච්ච ගමන් පුදුම සතුටක් දෙනවා. දැන් මට පේනවනේ පොඩ්ඩක් මේ යන ගේම විශේෂයෙන් මේක නොපේන විරිසේ ඉස්සර අවිසරද භාවයටපත් වෙනවා. ඒ නිසාම මෙයා මැට්ටා වෙනවා. එයාට කියන්න තියෙන හැමම කවුද මේ බුද්ධ ධර්මයත් එක බලනකොට එහෙම නැත්නම් බුදුන් එක බලනකොට මට මේ යාන්තම් අකුණු ඉදිරියට වගේ පොඩි එලියක් මතුනේ අනිත් වෙනට ඒකත් නෑ ඒක වෙනම කතාවක්. නමුත් පුළුවන් තරම් අහිංසකව යන්න. පුළුවන් තරම් නිහතමානී වෙනවා. එතකොට ධර්මයේ දිගටම යනවා. ඒක මේ බුදුහාමුදුර තමන් ගෝලියෝ ටික අඳ බාල කරලා යට තියාගෙන කරන එකක් නෙවෙයි. බුදුහාමුදුරුවොත් ධර්මයේ ගුරු තන්නේ සැලකුවා. නිසා ඒක ගැන මත ප්‍රකාශ කරන්න යන්න එපා. ගියොත් මතක තියාගන්න ඔලොමලකමක් කියලා. වහන්සේගේ දැනුම සඳහන් කරන්නේ අනින්ද්‍රියවද්ද විඥානයේ ඉන්ද්‍රිය නෑ. ඇහැ කන දිව නාසය කය මන නෑ. හැබැයි අත්දකින්නක් තියෙනවා. කොහෙද ඒක විඤ්ඤාණය පිළිදරන පිළිදරන තරම් නැද්ද? ඒ අහන්නේ කවුද කියලා අහන්න බෑ. ඔය ප්‍රශ්නේ අහන්නේ කවුද? විඤ්ඤාණය තහවුරු කරන්න හදන මිනිහ තමයි ප්‍රශ්නේ අහන්නේ. විඤ්ඤාණය අත්කාර කරන්න හදන කෙනෙකුට ඕන කරන්නේ ඔය ප්‍රශ්න ඕනේ නෑ. ඔබ පුළුවන් තරම් අනිත්‍ය පැත්ත අල්ලගනින් ඒකෙන් තමයි එහා පැත්තට යන්න පුළුවන්. දැන් පුළුවන් තරම් බලන්න හම්බෙන ඉන්ද්‍රිය පැත්ත සියල්ලම පච කියලා හිතන්න. අපිට ඉන්ද්‍රිය බද්ධව හම්බෙන හැම දෙයක්ම බොරුවක්. ඒකෙන් කරන්නේ මම තණ්හාමාන දිටි වඩන එක ෂුවර් එකටම කරනවා. මම දන්නවා මේක මගේ මේක මම එයා දන්නේ මම දන්නවා කියන එකට ඉන්ද්‍රිය වැඩ කරනවා. ඒ ඉන්ද්‍රියත් එකිනෙක අතර රණ්ඩු කරනවා කිව්වම කොහොමද ෆයිට් එක? ඇහැ කනට chance එකක් දෙන්න නැතුව අයිය වෙන්න හදනවා. කන නාසයට දිවට දෙන්න නැතුව ඒකෝල අතර රණ්ඩු. මේකෝල ඔක්කොම මගේ සුභසිතියට නා උන් දෙන්න උන් පස්සේ නැගතුව හිටපල්ලා. ඒ නිසා ඇහැ දරගන්න කියලා බුදුහාම. ඇහැ දරගන්න කියන්නේ ඌ කනට ඉඩ දෙන්නේ නැහැ කන තැවෙන්න ගන්නවා. කනට අවස්ථාවක් හම්බුනොත් කර්ණ රසායන සංගීත ගාම ඇස්සන්ද කරනවා. දිවනාසේ කය කොර කරනවා. උන්නතරක් තියෙන කුලල් කා ගැනීම. එතකොට වෙනවා මේ නයි මල්ලක් අල්ලගෙන නෙමෙයි මම කියාගෙන තියෙන්නේ. ඔය ආශිවිසෝපම් සූත්‍රය ලස්සනට කියනවා. අතරමා ධාතුන් කියලා කියන්නේ ආශිවිස නාශි නාගය හතර දෙනෙක්. මොකද උණු හතර දෙනා එකෙක් මේ පැත්තේ වල ඇවිල්ලා වූස් ගාගෙන ඉනවා මේ පැත්තේ. ඒක ඇවිල්ලා මෙහෙම දාගෙන මෙහෙන් යනවා වූස් ගාන. තායික මෙහෙන් යනවා ඉතනවල මම දැන් මේ සිව දෙවිය වගේ කියන. මේක ආභරණ කියලා හිතනවා. ඒක චිත්තක්ෂණය එකෙක් කිවිච්ච ගමන් සුන්නත් දුරි වෙන්න ගන්න. නිසා අහනවා මේ හතර දෙනා ගලවලා දාලා දුවන්න පුළුවන් වෙලාවක් කොහොමද ඉන්නේ කියලා. මේ හතර දෙනා ආභරණ ගන්න පිළිගත්ත කෙනා මොන් හතර දෙනාම ආශි විස ඝෝර විස හතර දෙනෙක්. මේ හතර දෙනාගේ ගැළවිලා මේක ආවරණ කියන ඉන්න මනුස්සය ගැළවිලා පණින අවස්ථාවක් වගේ මේ ධාතු මනසකාරී කියන්නේ. මේ ධාතුන්ගෙන් නෙමෙයි දෙල්ලම් කරන්න හදන්නේ. පොඩ්ඩ කිපිච්ච ගමන් වාපෙච්චිම පිට විහට වෙන හැටි වෙන්නේ අපිට වෙයි. මේ පොඩි දෝෂයක් නෙවෙයිනේ මහා සිස්ටම් එකේ දෝෂයක් නෙවෙයිනේ. ඉතින් මේ ටික තියාගන්න මේ V shape body එක හයිය හත්ති බෲස් ලී අනන්තනන්ද. <laughs> එහෙම ගොඩක්ද මේ. එන්න මහුලද මේ. බුදුරජාණන්සේ 72 කී හයිය තියාගෙන. වෙනිකන් හැතරම හැතරම 72 කී හයිය තියෙනවලු කතා කරන්න ගියාම වචන එක්කෙනෙක් කතා කරන වචන 16ක් කතා කරන්න පුළුවන්. ඒ තරම් ශක්තියක් තියෙනවා කවුරුද ඇහුවන්නේ මම මිනිස්සේ. ඔබ ගාන්ධාරෝ නේ මම බ්‍රහ්මනේ දේව නෙමෙයි කියලා පැනලා දෙන්නේ. මම මිනිස්සේ කියන්නේ. කියන්නේ උඹලා උඹලා මේ කොහෙද මේ පහින්න පැහෙන්න හදන්නේ පහින්න හදන්නේ කියලා. නිසා පුළුවන් නම් ඉන්ද්‍රිය අනිත්‍යපද්ද විඥාන. ඒකද ඥානන්ත සංසේ බයිනවා මේ අලුත් බයියෝ අලුත් ගොයියෝ අලුත් වචන හදන්න හදනවා කියලා. ඒත් ඉන්ද්‍රියබද්ද විඥානය කියන එක අඳුරගන්න තියෙනවා. පත්‍ත්‍ත්‍ිත විඥානය කියලා ඒකට කියනවා. මොකේ හරි ඇහි විඥානය කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන. අනින්ද්‍රියබද්ද විඥානයට ආපු පොඩි ගහපු පාලමක් තමයි පසු කාලිනෝයේ භවංග කතාව. එහෙම නැත්නම් කියන ආලේ විඥාන කතාව. ඒ කියන්නේ මේ මොඩල් එක විශ්වාස කරන්න බෑ. මේ හයෙන්තර එකක් තියෙනවා කියන්නේ නැතුව කරන්න බෑ. ඒකට නම දාවගම ඒකත් අර වගේම කුණු වෙනවා. ඉන්ද්‍රිය වගේ වැටෙනවා. ඒ එයා තියාගෙන ඉන්න ඕනේ නිකන් මේ ලෝකෙ එළියට ගිය සැටලයිට් එකක ඉඳලා මේ ලෝකෙ බලනවා කියලා. අසතී ක්ලාක් කරේ මේ ඔබිට් එකෙන් එහාට ගිහලා සැටලයිට් එකට ගියාම ඒකට ගහලා එන ෂෝට් වේව් එක බලන්න. ඒකට එන්න මුතුම දෘෂ්ටි කෝණයක් නේ. අනිවාර්යයෙන් අපි හදා ගන්න ඕනේ ආලියපද්ද අනින්න අනිපද්ද විඥානය. එදි අපේ කක්ෂයෙන් එළියට ගිය සැටලයිට් ඒකෙන් අපි අපිදී ආයෙ බලනවා. සක්මන් කරනකොට Taman දිහාම Taman බලනවා. ඉඳගෙන ඉන්නකොට Taman දිහාම පිට කෙනෙක් බලනවා වගේ පරතෝ සංකල්පය කියලා එකට කියන්නේ. මේ අනාත්ම භාවය තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ කියලා දෘෂ්ටි කෝණ පහක් වෙන පරිත්‍යාගන වෙන කෙනෙක් විදිහට බලන්න. අපේ විඥාණයම මේ වගේ චුත කරනවා. ඉන්ද්‍රයන්ගෙන් චුත කරලා වෙනම තැනක ඉඳලා විඥාණය ඉඳලා මේක දිහා බලන මේක ඉඳලා විඥාණය දිහා බලන. තමන්ගෙම ගැන්නේ දික්කසාද කරලා ඒ ගැන්නේ දිහා බලනවා ආයේ ගැන්නේ කසාද කරනවා. දික්කසාතු ගැන්නේ කසාද කරනවා. එතකොට දික්කසාද කරලා හුතරම හැතිරිනේ. මොකද විල ආයෙසර ඒ ගැන්නේ මොනවා හරි කාරණා නිසා බැඳයි කියලා පස්සේ ඒක සමාජ සම්මත නැහැ. ඒ සම්පූර්ණ රැඩිකල් දර්ශනයක් තියෙනවා. අනින්ද්‍රියපද්ද විඤ්ඤාණය. හැබැයි අනින්ද්‍රියපද්ද විඤ්ඤාණය ඔක්කොම සමානයි. අනින්ද්‍රියපද්ද තැන්න ගියාට පස්සේ මේ ලෝකෙදී ආවනකොට වෙන්නේ මේ අසුචි වලේ නලියන කට්ටිය පේන ඔක්කොමලා එකයි. මේ මේ ප්‍රොෆෙසර් මේ මේ ස්ටුඩන්ට් මේ ලෙදාය මේ ලෙදාය මේ රජ්ජුරෝය මේ මොකක්වත් වෙනසක් නැහැ. ඉන්ද්‍රිය බද්ධකේ තමයි බෙදුම් තියෙන්නේ. මාන අනින්ද්‍රිය බද්ධ වෙච්ච ගමන් වෙනම මානෙකනේ ඉන්නේ. මේ ගුරුත්වාකර්ෂණ නැත්තන කියලා ගුරුත්වාකර්ෂණ දිහා බලනවා. ඒක හරි රීජුවනේටින් හරිම අලුත් කරන සුළු. එහෙම නැත්නම් මේ බගකීම් බහරේ නිදහස්. බේතාවකාලික. පස්සේ ඒක මගේ සාමාන්‍ය දේ බවට පත් කරගන්න අපි ගත කරන යම් කිසිදෙයක් තියෙන වගකීම් ඔක්කොම පොල් තෙල් ගාගෙන අත ගන්න වෙලාවක් එනවා. වගකීම් අත ගන්නවා. ඒ පොල් තෙල් ගාගෙන. අතාරින්න බලාගෙන. ඒතර සක්සස් රේට් එක වැඩි. අනිවාර්යයෙන්ම හරියනවා වැඩි. මොකද අත ගන්නේ වැදුනත් එකයි හරියත් එකයි. හරි විවේකයෙන් බලන්න. එතකොට අපිට පේනවා මේ දෘෂ්ටි කෝණයමත් පුරোহিত බමුණෙක් වගේ. ඒ දෘෂ්ටි කෝණයමත් තරබලදායි. හැබැයි මම කැමති මේ මට අයියා වෙන්න පුළුවන් තැන්වල මට සීමා මායියාවල් දාන මගේ රාජධානිය වර්ගීකරණය පුළුවන් තරම යනකොට ඉන්ද්‍රියබද්ධ විඥානය ඇවිල්ලා වහන කරලා කක්ක කරලා ඉඳපු ගමන් යන්න ඕන අර පැත්තට. දැන් අර කතාවක් තියෙන්නේ අසිතාපසයා බුදුජානනාතේ දකින්න එනකොට එයා බොහෝ වෙලාවට ඉන්නේ ධ්‍යානයකට සමවැදිලා අතහැරලා දාපු විමානවලලු. මේ ලෝකේ නෙවෙයි ඉන්නේ කලාතුරකින් මේ ලෝකේ දිහා බලන මොකද මේක මේක හැමදාම බලු පොරේ නිදීන්නේ මේක ඇතුලේ. අසුචිනේ බලන්නේ නැතිලු බලන වෙලාව දැක්කලු බුදු වෙන බුදු පුත්‍රය ආවයි කියලා ඒ ගමන තමයි එන්නේ. ඉතින් එතකොට එතකන් ඉඳලා තියෙන තැන හරියට මේ ලෝකේ දේවල්ට දැටි ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, හිතන්නේ නැහැ. මලමිණියක්සේ ගත කරනවා. බලන් ගොඩේට තේනවද? බලන්න නැතුව නිකන් ගොඩයක් යන්න ඕන වත්. අම්බලම් ගොඩේ මට හරියට පැටලව බලන් බලන්න. එතන මම කොහෙද දැක්කද දැන් ඒ අර අර අපපටිත්තද විඥානය කියන්නේ ඔක නේද? ඊට පස්සේ අර බුදුහාමුදුරුවෝ කියලා දිනවා එහෙම අර බිත්තියට වැටෙනවා එහෙම නැල්ල ඊට පස්සේ එහෙම එහෙම නැත්තම් වතුරත් නැත්තම් කොහෙද වැටෙන්නේ කියලා අහනකොට කියනවා ඒක වැටෙන්න තරම් නැහැ කියලා. ඒක නෙවෙයි සයනද කතාව. නෑ මේ ආකාශයේ අන්තරීක්ෂයේ ෆුල් ආලෝකයේ තියෙන. පරාවර්තනය කරන දෙයක් නැසෙ අන්ධකාරය පෙන්වන්නේ. බැලුම කුඩයට බැලුම දිලිසෙනවා. අපිට දැන් බැලුම දෙන්නේ නෑ බැලුම කරන්නේ අවකාශයේ තියෙන ආලෝක හරවලා යනවා. ඒ නිසා අවකා අන්තරීක්ෂයේ තියෙන ආලෝකය අපිට පේන්න මොනවාරි ජරාවක් තියෙනවානේ. ජරාව ගිය ගමන් ජරාව දිලිසෙනවා. අපිට හිතන්නේ ගිය ජරාව දිලිසෙනවායි කියලා. ඊ ජරාව නෙවෙයි. එතන තියෙන ආලෝකය පරාවර්තන වදින්න දෙයක් නැහැනේ. වදින්න දෙයක් නිසා අන්ධකාරය පෙන්වන්නේ. ඒ වගේ අපිට විඥානේ ඔක්කොම අයින් කරලා අයින් කරලා ගියාට පස්සේ ඒක මොකුත් නැහැ. කුණක් වැටිච්ච ගා ඒකට රිෆ්ලෙක්ට් වෙච්ච ගා මම මතුවේ. එනවා කියනවා නැගනේ හතරම සිව්මායුත කඳුළු කවුරුවක නැගෙන වෙමින් එන ආලෝකය කොහෙද වැටෙන්නේ? බටේට බිත්තියේ. උතුරින් එන ආලෝකය දකුණු බිත්තියේ. හොඳයි මහන්නේ. නැගෙනටින් ආලෝකයක් එන බටේට බිත්තියේ නැත්තම් ආයෙ ගිල පොළොවේ වැටෙනවා. එතකොට පොළොව නැත්තම් පොළොව හාරලා අයින් කරව වතුරනේ ඉන්නේ. වතුරේ වැටෙනවා. වතුර නැත්තම් වාතය වැටෙනවා. වාතය වැටෙනකොට ආලෝකයක් පේනවද නැද්ද? උපස්තරය අනුව තමයි ආලෝකය පේන්නේ. ආලෝකය ආලෝකයේ විසින් ප්‍රකාශ වෙන්නේ නැහැ. ආලෝකයට වැටෙන උපස්තරය හැටියට මේ බිත්තියට වැටෙනම් බිත්ති ආලෝකේ වලකුලට පොළවේ ආලෝකේ වතුරට වතුරත් නැත්තම් මොකද වෙන්නේ කියලා. වැටෙන ආලෝකෙට මොකද වෙන්නේ? නානින්ද්‍රිය බද්දයි තී ආලෝකේ තියෙන ප්‍රකාශ වෙන්නේ. ඉතින් අපි කියන ප්‍රකාශ වෙන්නේ නැත්තම් මගුලට ඇතිබිලා. ඒකනේ අපි ලෝක ධ්‍යාය තියෙනවනම් පෙන්න පම්පෙනේ තියෙනවනම් පුම්බවා. පුම්බලා නැහැ පෙනේ තියෙන ගැරන්ඩියා වගේ ඉන්නේ. වැටුනොත් එනම් දක්කලාව ආයෙ පාත් ඒක තමයි අපි කියන්නේ ඒකට ප්‍රභවය කියලා. ඒකට කියන්නේ පොටෙන්ෂල් කියලා. ඒකට කියන්නේ විභව ශක්තිය කියලා. චාලක ශක්තිය නෙවෙයි. ඒ විභව ශක්තිය අතින් අපි සමානයි කිව්වහම මොකද මේ සටන? කොහෙද මේ රණ්ඩු? කොහෙද මේ වර්ග ભેදය? තියෙනවා තියෙනවා ඉතින් කියන්නේ ඒ තරම් උලඟ තියෙන, ඒ තරම් උලඟ කෙලස් තියෙන කෙලස් සාධාරණ ඒ මිනිස්සු ගාට ගියාට පස්සේ කෙලස් නැහැ කියන්නේ යන්න එපා. ඒ වෙලාවේ ඉවර කළා උගේ ගංජුට ඉවර කරලා දාන්න ඉක්මනට ඊට පස්සේ තමන් යන්න තමන්ගේ දැන්. අපත්‍තිතයි. විඥාණයට එහෙම ඉන්න පුළුවන් තරක් තියෙනවා. ඒක මේ ලස්සනට ඒ කියලා තියෙනවා මේ සූත්‍ර වල ඔය සංගතනික ආරමේ හරියට ඔය නිවනේ නිවීම දේශනා ටික අහන්නකො ඒ ටික ඔක්කොම අපි හොඳ වෙලාවට ඥානං සංසය ඇදලා ඇදලා දැම්මා එළියට. විඥානයේ වගේ ක්‍රියාත්මක වෙන තැන් ආනන්දාමද තව් සෞසද අහනවා ඒක හරි රසයි ඒ බන. ඒ අපතිතිත තැන ගැන කතා කරනවා. ඉතින් මොකදනේ හිතන්නේ මේක මේ গুপ্ত දෙයක් කියලා. ඉඳුරන් අහුවෙන්නේ නැත්නම් අහුවෙන්නේ නැහැ කියන්නේ එතකොට ඒක গুপ্তයි කියලා හිතනවා. ඒ ගුඩේ গুপ্ত නැහැ. මේ තියෙන දේ හොඳට ඉවර කරුවාට පස්සේ මාස්ටර් කරාට පස්සේ හිත යන්නේ නැති දෙයට තමයි. තියෙන දේ හඳන්න දෙයක් නැත්තේ නෑ. ඒක හොඳට දකින්න දේ කැලලක් කරන හොඳට විනිවිද බලන්න. බලන පස්සේ යහපත් පේනවා. එතනට ආලෝකයට පිටිට යන පිටිය නෑ පොළොට යන පොළො නෑ වතුර නෑ. දැන් කොහෙද වැඩේ? දැන් කොහොමද දන්නේ? දැන් ඊට කියන ආලෝකය. ඔකනේ ආශ්‍රව ප්‍රසාදයට වෙන්නේ අපි. ආශ්‍රව ප්‍රසාද නැති තැන මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා කියන්නේ ඒක ඉන්ද්‍රිය ගෝචර දෙයක් නෙවෙයි. දැන් මම මැරිලා නැහැ, පණ තියනවා කියලා කොහොමද දන්නේ? ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයින් මනසෙන් නෙවෙයිනේ. මට මට නිින්ද ගිහිල්ලා නැහැ. මට සතිය තියෙනවා. මේ ඒක නෙවෙයි නිර්වචනය කරන්න බැරි. මේකනේ නිවන කියන්නේ. ඉතින් ඉඳ ගන්නකොටම දන්නවනම් මම මැරිලා නැහැ, මට නිින්ද ගිහිල්ලා නැහැ, මට ක්ලාන්ත වෙලා උදා නිවන කියන්නේ. ඉතින් අපි ඒක සාක්ෂි කරගන්න ආනාපානෙ ගන්න. ආනාපානෙ ගත්තත් ටිකලා ගියා යනවා. ගිහිල්ලා ඔතෙන්ට ගෙනත් දාන්න. ඉතින් නිවන් ලැබුවේ කන පටන් ගන්නකොට දන්නවා වාඩි නම් දන්නවා මම මැරෙලා නැහැ කියලා ඌ අහන කොහොමද ඔබ දන්නේ කියලා මොකාටවත් උත්තර දෙන්න බෑ ඒකට කියනවා භවය කියලා බී බහි කියන්නේ ඒක නැති කරන්න කාටවත් බෑ අනපන තිබුණත් තියෙනවා නැකත් තියෙනවා පොරොසුණක් තියෙනවා සිවුණක් තියෙනවා ඒකයි බැලුවා නම් බලන්න ඒකට කාලයක් කියන එකක් තියෙනවා කියලා දේශයක් කියන එකක් තියෙනවා කියලා මේ මැරෙලා නැහැ කියන එක අවබෝධයට මට හිතුනේ ඉස්සල්ලාම සුද්ධ ලුණු කැටයක් දියේ තියාගත්ත මතකේ. දැන් තියලා බලන්න මේ මතකේ ඒ ලුණු රසයි මේ ලුණු රසයි වෙනසක් තියෙනවද කියලා? ඇසර කියයි කියලා. එතනද මේ ලුණු රසේ ගෑනු දියුක තිබ්බොත් පිළිම දියුක තිබ්බොත් වෙනසක් තියෙයි කියලා. උතුරු කුර දිවෙන්ද ගිහිලා දකුණු කුර දිවෙන්ද ගිහිලා දිනස බැලු වෙනසක් නැහැ. ඒක පරිණාමයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය බද්ධ නම් පරිණාමයටපත් වෙනවා. ඉන්ද්‍රිය රාජිරාවට යනවා. ඉන්ද්‍රිය බද්ධ නැහැ නේ. සදාකාලික. ඉතින් ඉන්ද්‍රිය බද්ධ නැතිවීම මේ ජීවිතේ මරණය වගේ. මේ ඉඳුරන්ගේ වැඩ ගන්න නැතුව ඉඳුරන් පැන්සොන් අරිනවනේ. ඉතින් ඒක නිකන් අපරාධ මෙච්චර පින් කරලා වාගත්ත මනුස්සය ඇස් දෙකෙන් ගණ්ඩ දින ටික බලන්නේ නැතුව ඇස් දෙක වහන නොදැක්කව ගින්න කිව්වහම ඒක පේන්නේ නිකන් නැස්චාත්යක් වගේ. ඒක ඥාණයෙන් විසඳ ගන්න. මෙල්බන් ඔය බණ කියපු ගමන් කොළ තුනක ලියුමක් චෝදනාව වශයෙන් ඉවර තිබුණා මට. මටත් මේ වෙලා තියෙන්නේ මගේ ගුරු හම්තුලන්. අලුත් බණක් කියනවා සංසමේ අංගිපද්ද විඥානේ පතුරු ගහලා තිබුණා අලුත් වචන දාන්න හදනවා තියෙනවා මදිවට මේ අලුත් බණ හදන්න හදනවා රේමි කියලා. ඉතින් මම වැඩි කියන්නේ මොකද කියපු ගමන් බලංගොඩ අල්ලනවා ඌවා. බලංගොඩ. පොඩ්ඩ වරදින්න බෑ. ඒක අද්භූතම කියපම ඌට ඒක විතරයි. හොඳයි අපි එනම් මෙතනින් ධර්මදේශනාවේ සාකච්ඡාවේ නිමා කරමු. අපි ඊතාවතා ചാති ගාථා සජ්ජහනාට කරමු. ඊතාවතා චකමී ධම්මතං පුඤ්ඤ